පූතිමුත්ත බෙහෙසජ්ජය බුද්ධ බේත සම්පාදනය උඩ ඊරියගම ධම්මජීව භික්ෂුව ගෞරවනීය පිළිගැන්වීමයි මෙම උතුම් බුද්ධ බෙහෙත නැමැති ග්‍රන්ථය සම්පාදනය කළ අපගේ ගෞරවනීය අතිපූජ්‍යපාද උඩ ඊරියගම ධම්මජීව හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සැප බල ලැබී සත වර්ෂාධික කාලයක්ම සුවසේම දීර්ඝායුෂ වර්ධනය වී සුවසේම පාරමී සපුරා අපත් ලෝකවාසී සැමටත් දහම්මඟ සුගතිමඟ නිවන් මඟ පමුණුවා සම්යක් ප්‍රාර්ථනාවන් සපුරාගෙන නිර්වාණාවබෝධ ලබත්වායි අපගේ පැතුමයි. කේ බෝධිපාල පවුලේ සැම. පෙරවදන වෙජ්ජූපමෝජිනවරෝ ගෙලඥාච පුතුජනා රෝගූපමාකිලේ සාච සද්ධම්මෝ පරම ඕසධෝ සංග්‍රහගාථා චිනවර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය වෛද්‍යවරයෙකු වැනිය පෘථග්ජන ලෝක සත්වයෝ ගිලනුන් වෙන්න එක්දහස් පන්සියක් පමණ වූ ක්ලේශයෝ රෝගයන් වැනිය ශ්‍රී සද්ධර්මය පර්ම අවසධයක් වැනිය යනු ගාථා නිබන්ධනය අදහසය. සර්වඥ දේශිත සුවාසුදහසක් ධර්මස්කන්දය අති විශේෂ අවසද සම්භාරයක් වැනිය. උස්සුක්හෝ ලෝක සන්නිවාසෝ ලෝක සත්වයා කෙලෙස් ගින්නෙන් දැවමින් තැවමින් ආතුරවී ඇත. සර්වඥන් වහන්සේ ලෝවැසි ආතුර ජනතාව සුවපත් කරන මහා කාරුණික වෛද්‍යාචාරීන් වහන්සේ වෙති. විනය පිටක මහා වග්ගපාලියෙහි බේසජ්ජක් ඛණ්ඩෙහි විවිධාකාර රෝග සමනය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ ක්‍රමයක් දේශනා කරන ලද්දේ වෛද්‍ය විද්‍යාව හදාරා නොව මහා කරුණාවේ පිහිටා සර්වඥතා ඥානෙන් සර්වාකාරයෙන් දැන ලෝකානුකම්පාවෙනි සසර දුකින් මිඳී කෙලෙස් රෝදුක්ඥෝ සාන්ත නිවසනින් සැනසෙනු පිණිස සැදහැයෙන් සසුන්වන් ශ්‍රමණ සාක්‍ය පුත්‍රයන් සඳහා දේශනා කළ ජීවිත පරිස්කාරනම් වූ සිව්පසයද තුෘෂ්ණා දෘෂ්ටි මානාදී උපක්ලේෂයන් සමනය වනසේ පරම අල්පේච්ඡතාව පිණිස වදාරා ඇත්තේ ආර්යවංශ ප්‍රතිපදාව සපිරෙන සේමය. ආහාරය පිණිස පිණ්ඩපාතයද චීවරය පිණිස පාන්සුකූලයද සෙනසුන පිණිස රුක් මුල් සෙනසුනද. ගිලම් පස පිණිස පූතිමුක්ත වේතද දේශනා කොට ඇත්තේ. සර්වඥන් වහන්සේද ඒ සියල්ල අනුව පවතිමින් ආදර්ශවත් ලෙසිනි. ඒ මේ ප්‍රත්‍ය සතර අතුරෙන් සතරවැනි වූ පූතිමුක්ත බේසජ්්‍ය ගැන ඉමහත් පරීක්ෂමයකින් ගවේෂණය කොට සම්පාදනය කරන ලද. මීතිරිගල නිස්සන්න වන සේනාසනාධිවාසී පූජ්‍ය උඩ ඊරියග ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සම්පාදකත්වයෙන් නිමවුණු බුද්ධ බෙහෙත අතිශයින් සාරවත් අර්ථවත් කෘතියකි. ස්වකීය අධ්‍යකීම්ද ඇතුළත්වීම තවත් විශ්වාසනීයකි. මේ සඳහා ඉමත් පරික්ෂණයක් දැරූ පූච්ච ධම්මජීව ස්වාමීන් වහන්සේට ලජ්ජි සුපේසල ශික්ෂාකාමී මහා සංඝරත්නයේ කෘතඥතාවසේම ආශිර්වාදයන් විශේෂයෙන් අත්වේවා. තවද දතින්සාකාර ප්‍රථම ධානලාබී අසුභ කර්මස්ථානිකයන්ට මේ සඳහා ස්වමුත්‍ර බේසජ්ජ ගතන හැකීම ගැනද සඳහන් කරනයේ ඒ සඳහාත් ගවේෂණ පිණිස ආරාධනීයනි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මෙයට මෙතති නා උයනේ අරිය ධම්ම ස්තවිර. නා උයන ආරණ්‍යය පන්සියගම. සම්පාදකගෙන් මේ රචනාව ඉදිරියට යාමට බලාපොරොත්තු වන දිගු ගමනකට ඇත්තටම පෙරවදනක් පමණි. මෙහි සඳහන් මූලධර්මය සර්වඥ දේශිතයක් බව ඇත්ත නමුත් ඒ තාහුරු කිරීම සඳහාත් කියවන්නාට උනන්දුව ඇති කිරීම සඳහාත් උද්දුතකොට දක්වා ඇති බොහෝ තොරතුරු ණයට ගත්තේවාය. නොබෝ කලකින් අපේම නිදසුන් විශාල වසයෙන් එලි දැක්විය හැකිවනුවාට සැකයක් නැත. ඒ තරමටම මේ අත්හදා බලන්නන් සීක්‍රයෙන් වැඩිවන අතර සියල්ලන්ම ඉතාමත් උනන්දුවෙන් තොරතුරු බෙදාහදා ගැනීමට පෞද්ගලික මට්ටමින් හෝ ඉදිරිපත්වීම හොඳ පෙරනිමිත්තකි. කාටත් සහනයකි. මෙහි සෝදුපත් බලාදුන් පූච්ච උඩුගම්පල ධම්මරස්සි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ සඳහා අලුත් උනන්දොක් ඇති කිරීමට සමත් වන තරමේ පොතක් ලබා දීමට කටයුතු කළ ජයන්ත ප්‍රනාන්දු මහත්මාට නිරෝගී සුව අත්වේවා. උනන්දුවකින් කටයුතු කළ කමල් ඇඹුල් දෙනිය අප නිස්සරණවන සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමාටත් තව තවත් සුව කිරීමේ අභිමතාර්ථය සමුක්ත කර ගැනීමට මේ පුණ්‍ය කර්මය හේතු වේවා එසේම එම උපසභාපති දුලිප් මාතන්තිල මහත්මා නොමසුරුව පොත්වත් ආදිය ලබාදීම ආදියෙන් නිතිමතා කරන ඥාන සංවත්තනික පුුණ්ඥකර්මයන්ද මෙම රචනයේදීත් මහෝපකාරී වූ බව සීපත් කරන්නේ අනුමෝදනා ශීර්ෂයනි. මෙය කියවා අදහස් දැක්වීමට මෙතෙක් ඉදිරිපත් වූ සියල් දෙනාටමත් නිරෝගිසුව ලබේවා. නොමිලේම ලැබෙන එසේම කිසි කෙනෙකුගෙන් අධිකාරී බලයකට යටත් නැති ස්වාධීන මෙම ක්‍රමය තුළින් කායික නිරෝගි භාවය නැමති ලාභය සල්සාගෙන සැමට වැඩිවැඩියෙන් භාවනා කිරීමට පහසුකම් සැලසේවා. උතුම් බ්‍රහ්මචරිය ජීවිතයක් තවමත් ලැබී නැති අයට ඒ සඳහා පෙළඹීමට ඇදි බාධක දුරුවේවා. මෙම රචනාව සඳහා උද්දත ලබාගත් පොත් රචනා කළ සියලු දෙනාටම නොවක් තුතිපුද කරන්නේ. ශාසනික ගෞරවයකින් හා කෘතඥතාවෙන් යුක්තවය. එහිලා උපකාරී වූ ඉංග්‍රීසි පොත් හා එම රචකයන්ට අපි මෙහි සිට පින් පමුණුවමු. ඒ සියලු දෙනා විසින් ගත වූ දසක පහ හය කාලය තුළ ඉටු කළ මෙහෙවර නිසාම අද අපට පැකිලීමකින් හිරිකිතයකින් තොරව මේ ගැන කතා කිරීමට ලිවීමට ප්‍රස්ථාව සැලසී ඇති බව අවංකෝම පිළිගනිම. මේ පිළිබඳව තවමත් විවිධ විවේචන එල්ල විය හැකි බව මූත්‍රාවල ඇති නොරුෂ්නා බව පමණටම සත්‍යයකි. නමුත් ප්‍රෝජන සලසා ටිකක් අත්හදා බැලුවහොත් එම නොරුස්නා බව වෙනුවට තමන්ටම අදහා ගැනීමට බැරි තරමට සැබෑ වෙනසක් අත්දකින බව සැක නැත. මීට සමාන සංසිද්ධයක් ලෙස දැක්විය හැක්කේ විපක්ෂනා භාවනාවයි. එයද ප්‍රත්‍යොත්පන්න දුක් උද ආයති සුකවුද ධර්ම සමාධානයක් ලෙස සර්වඥන් වහන්සේ විසින් අනුදැන වදාන ලද්දකි. මේ දෙකම විවෘත්ත වූයේ බබලයි. වැසුනේ නොම බබල. කැමැතිනං නිල සම්බාහන ක්‍රමයත් මෙම ස්තරයේම ලා සැලකිය හැක. මක් නිසාදයත් අපගේ ප්‍රෞ්ඩ ඉතිහාසේ ස්වර්ණමය අවදියේ මේ විපස්සනාවත් පෝතිමුක්තය වැනි ප්‍රතිකර්මත් නිල සම්බාහනයත් ප්‍රකටෝම පැති බවට සාක්ෂියමටය. ඒවා ආර්යන්‍යවාසි බොහෝ විට ඒකචාරී යතිවරන් වහන්සේලා විසින් සන්දෘෂ්ටිකව භුක්තිවිඳ ඇති අතර බහුල භාවිතයන් වසයෙන් ජන සමාජයට මුසූුණු තැන් සම්බන්ධ සමහරක් සාක්ෂි අදද අප්‍රසිද්ධ නොවේ. අද යමෙක් මේවා විවෘත්තව අත්හදා බලයිද ඔහු නිසා බුද්ධ ශාසනයද ධර්මයද එසේම තමා වසයෙන් එසේ අත්හදා බලන්නාවද බබලනු ඇති අද අපට අවශ්‍ය ඇත්තේ මෙයයි. ලක්දිව බුදුසසුන බැබලේවා. උඩුවීරියගම ධම්මජීව භික්ෂුව නිස්සරණවරණය මී තිරිගලග. සිද්ධාන්ත සංකේත පිළිබඳව. රචනය විකාශනය වන ආකාරයට ඉදිරිපත් වන ඉංග්‍රීසි පොත් අංක පිළිවෙලින් 1 2 3 4 ලෙසින් අංකනය කොට ඇත. උද්ෘත ඉදිරියෙන් එම පොතේ අංකය හා පිටු අංකය ඉහලින් කුඩා ඉලක්කම් වලින් දක්වා ඇත. උදාහරණ දෙක ඉරක් අනූහය යනු පොත් අංක දෙක The Golden Fountain The Complete Guide to Urine Therapy පොතේ අනූහයවන පිටුවයි. සමහර තැන්වල එසේ සංකේත වශයෙන් නොයොදා විස්තරය භාවිතා කරන ලද ඉංග්‍රීසි පොත්පත්වල නම්ද පහත සඳහන් කර ඇත. English Books Consulted අංක 1 Wonders of Uropathy Urine Therapy as a Universal Cure by G. K. Thakkar වර්ෂ 1996 අංක 2 The Golden Fountain The Complete Guide to Urine Therapy by Kwan Ben der Kroon වර්ෂ 1994 අංක 3 The Water of Life by J.W. Armstrong වර්ෂ 1944 අංක 4 The Healing Power of Urine Therapy by Ingeborg Aiman වර්ෂ 1993 සිංහල පොත් සඳහා සංකේත යොදා ඇති අතර එම සංකේතයත් සමග බෙලුම් අංකය හා පිටු අංකය උද්ෘතය ඉදිරියෙන් වරහන් තුළ දක්වා ඇත. උදාහරණ අං නී හය ඉරක් එකසිය අනූහය යනු අංගුත්තර නිකාය හයවන වෙලුම එකසිය අනූහය පිටුව යන්නයි. සමහර තැන්වල සංකේත නොමැතිව කෙලින්ම විස්තර දක්වා ඇත. ආශ්‍රිත ග්‍රන්ථ මහා වග්ගපාලිය බුද්ධ ජයන්ති මුද්‍රණය අංගුත්තර නිකාය බුද්ධ ජයන්ති මුද්‍රණය මජ්ක්‍ධිම නිකාය බුද්ධ ජයන්ති මුද්‍රණය මජ්ක්‍ධිම නිකාය අට කතා හේවා විතාරණ මුද්‍රණය මජ්ක්‍ධිම නිකාය ටීකාව චට්ට සංගායනා සංයුක්ත තැටිය විනය කර්ම පොත අතිපූජ්‍ය රේණුකානේ චන්ද විමල මහනාහිමි ಭಾರತ රෝග නිවාරණ ක්‍රම පූජ්‍ය මඩබාවිට විජයසෝම හිමි වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා ආයුර්වේද සමීක්ෂා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශනයක් ආයුර්වේදයේ ජීවන දර්ශනය අමරසිරි පොන්නම් පෙරුම මහතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූතිමුත්ත බිහෙසජ්ජය සෙතින් සීරී දෙන මාහා ගුණ මුහුදානන් සත්හාට වන බාව දුකට වේදානන් තිතින් ගානදුරුදුරලන දීනිදානන් සිතින් සාතෝ සින්නාම දිම් නිදානන් පූතිමුත්ත බේසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්තතේයාව ජීවං උත්සාහෝ කරණීයෝ අතිරේක ලාභෝ සප්පී නවනීතං තේලං මදුපානීතං පැවිද්ද ගෝමූත්‍ර බෙහෙත් නිසාය. තා විසින් දිවිතෙක් ඒ පූතිමුත්ත බේසජ්ජයෙහි උත්සාහ කටයුතුයි. ගිතෙල්ය බෙඩරුය තලතෙල්ය මී පැණිය උක්සකුරුය ජනමය අතිරේකලාභයයි. මහාවග්ගපාලිය වෙළුම එක පිටුව දෙසියතිස් අට. මීට වඩා අද කාලේ විනයගර්ක භික්ෂුන් වහන්සේ නිතර භාවිතා කරන පොතක් වන පූජ්‍ය රේණුකාණේ චන්දිමල් ස්වාමීන් වහන්සේගේ විනය කර්ම පොතේ 60 වෙනි පිටුවේ මෙම pāli පාඨයේ සිංහල පරිවර්තන දැක්වෙන්නේ මෙසේය. පැවිද්ද අරලු ගෝමූත්‍රේලා සම්පාදනය කරන පෝතිමුක්ත බේසජ්ජ නිසා පවතින්නේය. පෝතිමුත්ත බේසජ්ජයෙන් දීපෑත්මෙහි ඔබ විසින් දිවිහිමියෙන් උත්සාහ කළ යුතුය. ඉඳින් ඔබට පූර්රක්ෘත කුසලානු භාවයෙන් ලැබෙතොත්. ගිතෙල්ලය වෙන්ඩරුය තලතෙල්ලිය මී පැණිය උක්සකුරුය. යන මේවා අතිරේක ලාභ වසයෙන් පරිභෝග කළ හැකිය. මෙය වනාහි අලුතින් උපසම්පදා වූ නවකයාට උපසම්පදා මාලකයේදීම එයින් නික්මීමට කලින් උපාධ්‍යන් වහන්සේ විසින් අනිවාර්යෙන්ම කරනු ලබන අනුශාසනය දැක්වෙන කරණීය සතරින් එකකි. එනම් ගිලාන පච්චය පිළිබඳව පිළිපැදියයුතු ආකාරයයි. මෙම ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රකටව ක්‍රියාත්මක වන මෙම තේරවාද සම්ප්‍රදාය තුළ විශේෂයෙන් පැවිදිව මහන්දම් පුරණ යෝගාවචරයෙකුට එම පැවිදි ජීවිතය නිදහස්ව නිවහල්ව පවත්වාගෙන යෑම සඳහා මෙලෙස මූලිකවම අවශ්‍ය කරන කාරණා හෙවත් කරණීය සතරකි ඒවා නම් එක චීවර හෙවත් සිවුරු දෙක පිණ්ඩපාත හෙවත් ආහාර තුන සේනාසන හෙවත් වාසස්ථාන හා හතර ගිලාන පච්චය හෙවත් බෙහෙත් ද්‍රව්‍යන් යන මේවාය. මෙම පිරිකරහෙවත් මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ගැනෙන අඩුම ලන්සුව ගෙනහැර දක්වන සර්වඥන් වහන්සේ චීවරහෙවත් සිවුරු සඳහා පාන්සුකූල සිවුරුත්. පිණ්ඩපාතහෙවත් ආහාර සඳහා පාත්‍රය ගැන ගයක් ගයක් ගානේ පිරිසුඟා වැඩීමත් සේනාසනහෙවත් වාසස්ථාන සඳහා රුක්කමූල සේනාසනයත් ගිලාන පච්චය හෙවත් බෙහෙත් ද්‍රව්‍යන් වෙනුවට පෝතිමුත්ත බේසජ්‍යත් අනුදැන වදාලසේක මහා වග්ගපාලිය මෙම ප්‍රත්‍ය සතර සම්බන්ධ අවම ලංසුව ඇති පමණ උපයා ගැනීම පිළිබඳව ඕනෑම පැවිද්දෙකුට නොපැකිලව සහතික වන සර්වඥාන් වහන්සේ ඊට අමතරව යමක් ලැබෙතොත් ඒ අතිරේක ලාභ වශයෙන් දක්වා ඇත. ඒවාද නිර්දිෂ්ඨය. මෙහිලා අරුමය නම් එසේ පෙරපින් මහිමයෙන් ලැබෙන අතිරේක ලාභවලටත් වඩා උක්ත අඩුම ලන්සුව ආර්ය වංශයේහිලා ඊ타මත් උතුම් කොට සැලකීමයි. පාංශුකූල සිවුරත් පාත්‍රයගෙන ගයක් ගයක් ගානේ සිඟා වැඩීමෙන් ලබන පිණ්ඩ පාතයත් රුක්කමූල සේනාසනයත් පූතිමුත්ත බෙහෙසජ්ජාත් යන මේ නිස්සය සතර පිළිබඳව පොදුවේ ඇගයීමක් කරන සර්වඥන් වහන්සේ මහා ආර්ය වංශ දේශනාවේදී පද 9කින් ඒවා සම්බන්ධයෙන් පොදු ගුණ කතනයක් කර ඇතිසේක ඒ අනුව මේවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකීයිස්සන්ති අපපතිකුට්ඨා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤෝහි අංගුත්තර නිකාය වෙලුම දෙක පිටුව 56 එක අග්‍රගණ්‍යය දෙක චිර රාත්‍රඥයය තුන වංශානුගතය හතර පුරාණයය පහ සංකරතාවයන්ට පත්වීමක් නැත. හය පෙර බුද්ධ ශාසනවලත් එසේ සංකර වී නැත. හත වර්තමානයේත් සංකර නැත. අට මත්තට බුද්ධ ශාසනවලත් සංකර නොවනු ඇත. නවේ සමන බ්‍රාහ්මණයන් විසින් නුවනැත්තන් විසින් කිසිවිටකත් පහත් යැයි ගරහා ප්‍රතික්ෂේප නොකරනු ඇත. මෙම ගිලාන පච්ච යන්න පිණ්ඩපාතේලා සංග්‍රහ වී ඇති බව අරියවංශ සූත්‍ර අටුවාව ගිලාන පච්චයන් පන පිණ්ඩපාතේ යේව පටිට්ඨෝ අංගුත්තර නිකාය අටුවා 493න් දෙක ඇත්ත වශයෙන්ම නියම බෙහෙත නම් ආහාරයයි. මෙම ප්‍රත්‍ය සතර පිළිබඳව ආමලංසු සෑම විටකම කාමභෝගී ආසාදලින් තොර බව සැබෑය. නමුත් කාමභෝගී ආසාදලෝලින් පවා මේවාට ගරු කරත් මේවා අල්පේච්ච ජීවිතයක් ගොඩනැගීමට බ්‍රහ්මචාරි ජීවිතයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය කුළුණු සතරක්සේ සැලකේ. මෙම මූලික ප්‍රත්‍ය සතර පිළිබඳව ස්වරීභාවයක් ඇතිව කටයුතු කරන්නාට තම පැවිදි ජීවිතයේ අනන්‍යතාව රැකගෙන සොයරීව අනලස්ව අරතියෙන් බාධාරහිතව ඉදිරි භාවනා කටයුතු කරගෙන යාමට හැකිවීම මෙම කරුණු ගෙනහැර දැක්වීමේ අරමුණ බව උක්ත අරියවංශ දේශනාව අවසානය කියවේ. පසුගිය දසක හතරක පහක කාලය තුල අනෙකුත් පෙරලි අතරම යම් පමණකට ලෝකය සමස්තයක් වසයෙන් වටාගෙන ඇති ප්‍රතිපත්තිගරුක අල්පේච්ච ජීවිත පැවැත්මක උපයෝගිතාවය නිසා. උක්ත ප්‍රක්්‍යය සතර පිළිබඳව එදාට වඩා අද වැඩිපිස්සක් සැලකිලිමත් වී ඇති බව සත්‍යයකියෙක්. එම නිසාම ප්‍රතිපත්තිගරුක අල්පේච්ච ජීවිතයකට අවශ්‍යය උපාංග ගැන ලියන මෙන්ම කියවන පිරිස වැඩිවී ඇති බව පෙනේ. මෙම රචයනෙන් ඉස්මතු කොට පෙන්වීමට උත්සාහ දරන්නේ මෙම සිව්පසය අතරින් අන්තිම කාරණය වන ගිලාන පච්චය යන්නයි. එයද පෝතිමුත්ත බේසජ්ජ යන පටු මාතෘකාවට සීමා කර රචනය කරමු. ඉහත දැක්වූ ලෙසට ප්‍රතිපත්ති ගරුක අල්පේච්ච ජීවන රටාවක් පිළිබඳව උනන්දුවන පිරිසේ වැඩි පිරිසක් සමගම මෙම පූතිමුක්ත බේසජ්‍ය පිළිබඳවත් අලුත් උනන්දුවක් අද දක්නට ලැබේ. ලංකාවේ අරණ්‍ය සේනාසනල වැඩවසන්නන් ඒ සම්බන්ධ වැඩිවැඩියෙන් සිත යොදන බව වර්තමානයේ යථාර්ථයකි. බුරුම රටේ මෙම පූතිමුත්ත බේසජ්‍ය හඳුන්වන්නේ ෆයාසේ යනුවෙනි. එහි තේරුම බුද්ධ බේත යන්නයි. තම තමන් විසින්ම හදාගෙන හෝ එසේ හදන තැනකින් සපයාගෙන වළඳන පිරිස එන්න එන්නම වැඩිය. දැන්ඩ භාවිතය පවතින නැතහොත් සම්ප්‍රදායානුකූල දෙසට දැනට පිළිගෙන ඇති. පෝතිමුත්ත බේසජ්‍ය සාදාගන්නා පිළිවෙල මෙසේය. ලොකු මැටි මුට්ටියක් ඇරගෙන එයට සෑහෙන තරමට අරලු ගෙඩි තලා ගෙඩිය පිටිම දානවා. ඊට පස්සේ රතු එළ දෙනකගේ මූත්‍ර අරගෙන පෙරාගෙන එම භාජනයට දානවා. භාජනය පිරෙන තරමට මූත්‍රා දැමූ පසු තවත් මැටි භාජනකින් වසා වාතය නොයන්න මැටි බඳිනවා. ඊට පස්සේ රත්තු පස් තියෙන පොලෝක වලලනවා. සති දෙකකට පස්සේ ගොඩගන්නවා. දැන් අරලු දිය වෙලා ඇට වෙන් වෙලා. ඉතිරි වී ඇති මූත්‍ර පෙරා වෙන් කරගෙන අඩියේ ඉතිරිව ඇති කොටස ගැන ඇට ඉවත් කර අව්වේ වේලා තරමක ගුලි හදා වේලා ගන්නවා. දියර කොටස බෝතලයකටගෙන මූඩිය ගසා තියා ගන්නවා. දැන් උදේ හවස ගුලියක් වළඳා පෝතිමුත්ත වේසජ්ජේ දියරය පීරිස්කෝප භාගයක් බොනවා. සියලු රෝග නිවාරණය කරනවා. දෙදස් පහයි කොළහායි විසි හත්වෙනි ඉරුදින. සමහර තැන්වල නිකම්ම අරලුගෙඩි හෝ ගෝමූත්‍රාවල දමලා මාස තුනක් හතරක කාලයක් තියෙන් අරිනවා. ලුණු ටිකකුද්දානෝ දියරහරිය අස් කරලා ගෙඩි අව්වේ වේලලා තබාගෙන අවශ්‍ය වෙතකදී අරගෙන ගෙඩියක් වලඳනවා. දියරත් අර විදියට පානය කරනවා. මේ ක්‍රමය විශාල පරිමාණයෙන් සෑදීමේදී බුරුමයේ භාවිතා කරන ක්‍රමයයි. මෙලෙස නිසල්මනේ හිසස ඇතිමෙන් පැරණි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සම්පූර්ණයෙන්ම අලුත් ඇහැකින් බැලීමට තරම් නැතිනම් ඇස් අරවන තරම් වටිනා තොරතුරු තොගයක් දැන් විවිධ මූලාශ්‍රයන්ගෙන් එලිදක්නට පටන්ගෙන ඇත. එහිලා සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වනුයේ මෙම නවයුගයේ අත්දැකීම් ආරණ්‍යවාසී ඒකචාරී භික්‍ෂූන් වහන්සේලාට පමණක්ම සීමාවී නොතිවීමයි. ඒවාද සියල්ලම බෞද්ධ මූලාස්ත්‍ර නොවේ. මෙලෙස වැඩිවැඩියෙන් එළි දකින්න ප්‍රායෝගික තොරතුරු දෙස මැදහත් සිතින් බලන විට. ඉබේටම මෙන් කෙනෙකුට කල්පනාවට එන්නේ මෙම අගනා පූතිමුත්ත බේසජ්‍යය පිළිබඳව අපගේ සම්ප්‍රධානකූල අර්ථ කථනය පිළිබඳව සැකයකි. කලින් දැක්වූ ලෙසට අපගේ සම්ප්‍රධානකූල අර්ථකථනය වී ඇත්තේ. අරලු ගෝමූත්‍රෙහිලා සම්පාදය කරන බෙහෙතයි. නමුත් මෙය වනවාසී ඒකචාරී භික්‍ෂූන් වහන්සේ නමකට දිවි ඇතිතෙක් නිතර වැලඳීමට කෙසේ ලබා ගන්නද. එසේ ලබාගෙන වැළඳුවද ඊට යහපත් ලෙස ප්‍රතිචාර දක්වන්නේ රෝගාබාධ කොතරම් සුළු ප්‍රමාණයක්ද. එම නිසා මෙම පූතිමුක්ත වේසාජ්‍යයම මුල් කරගෙන දිවි පැවැත්මෙහි උත්සාහය කෙතරම් ප්‍රායෝකිකද. එසේ නම් දැනට පාවිච්චි වන්නේ කිසියම් ආකාරයකට සංකරූ එකක්ද. මේ පිළිබඳව සිතේදූ දෙස් විදෙස් ගිහිපැවිදි බොහෝ දෙනාට ඒ හා සමගම ආසන්නේම සිතට නැගී ඇත්තේ ගෝ මූත්‍රාවෙන්වට තමාගෙම මුූත්‍රා පිළිබඳවය. ඒ පිළිබඳුව එක්දස් නම්සේ හැත්ත අතේදී භාරත රෝග නිවාරණ කම නමින් පොතක් ලිවූ. රාජකීය පණ්ඩිත මඩභාවිට විජේසෝම ස්තවිරයාණන් වහන්සේ තම පොතෙයි හැඳින්වීමෙහිලා මෙසේ සඳහන් කරයි. පෝතිමුත්ත බේසජ්‍යය කියන්නේ පෝතිකාය නමින් බණපොතේ විස්තරවන කුණු ශරීරයේ මූත්‍රාම විය යුතු යන හැඟීම ඇතිවිය. තවදුරටත් 1968 ජූනි මාසේ මම ලංකාවට ගිය අවස්ථාවේ ගරු බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගෙන් මේ ගැන ප්‍රශ්න කළෙමි. කාටත් කාර්ණික උපදෙස් දෙන උසස් විමන්සන බුද්ධියකින් හෙබි. උන්වහන්සේ මට කීවේ බුරුමේ භික්‍ෂූන් වහන්සේලා මූත්‍රා පමණක් නොව මල අසූචිද බෙහෙත් වසයෙන් පාච්චි කරන බවය. එසේම මේ සම්බන්ධයෙන් අති පූජනීය ආනන්ද මෛත්‍රිය ස්වාමින් වහන්සේ විසින් මෙසේද ප්‍රකාශයක් කර ඇත. මම ඉන්දියාව ඉන්න කාලේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ රැස්වීමක් තිබුණා. ඒකට බිහාරයේ ආණ්ඩුකාරවරයක් ආවා. මිනිහට වයසයි. නමුත් ඉල්ලන්ධාරිය වගේ. මේ ආණ්ඩුකාරයා ඒ වෛද්‍යවරුන් අමතා කළ කතාවේදී කීවා බුදු හාමුදුරුවෝ වදාළ වටිනා බෙහෙතක් තියෙනවා. මම තරුණෙක් වගේ නිරෝගය ඉන්න රහස ඒකයි. ඒ බෙහෙත පාවිච්චි කරනවා. පෝතිමුත්ත බේසජ්්‍යය කියන්නේ උදේ පාන්දර පිට කරන මූත්‍රාධාරාවේ මැද කොටස කියා. මූත්‍රාධාරාවේ මුලින්ම පිටවන කොටස හා අන්තිමට පිටවන කොටස අතහැර මැඩකොටස ඒක ඉන්දියාවේ උදවියගේ මතයයි නායකාමුදුරු පැසූහ දෙදස් පහයි එකොලායි විසි හත්තනිදින. තවදුරටත් දැනට එලි දැක්වී ඇති පෙරදිග මෙන්ම අපරදිග අත්දැකීම් සපිරි. වාර්තාවලට අනුව මෙම ස්වමූත්‍රා බෙහෙතක් වසයෙන් නොසිතිය හැකි තරමේ පුළුල් පරාසයක් තුළ ප්‍රෝජන ගත හැකි මෙවන්නක් ආරණ්‍යවාසී ඒකචාරී යෝගාවචර ස්වාමීන් වහන්සේලා සඳහා අනුකම්පාවෙන් බුදුපියාණන් වහන්සේ විසින් අනුදන වදාරා ඇතැයි සිතීම යුක්ති යුක්තය. යාව ජීව බවක් එයින් නිතතින්ම ගම්ය වේ. මෙලෙස සම්ප්‍රධානුකූලව අර්ථකථනය ගැන අලුතින් සිතන්නට පෙළඹීමෙන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන ආරණ්‍යවාසී හෝ ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේලාට ලැබෙන ආනිසංස රාසියකි. එපමණක්ම නොවේ. ඒවා විශේෂයෙන්ම නව අභියෝගයන්ට මුහුණදී ඇති වෛද්‍ය ශේෂත්‍රයට අලුත් බලාපොරොත්තුවක් දනවන සුළිය. එම බලාපොරොත්තුව සමස්ත මානව ප්‍රජාවටමය. දැනට ව්‍යාප්ත බටහිර වෛද්‍ය ක්‍රමයමෙන් පොහොසත් වූ සුළුතරට පමණක් නොවේ. මීළඟට මෙම නව අදහස සත්‍යයි පිළිගන්නේ නම්. මෙම තොරතුරු මතින් ඉතාමත් පොදුවේ පැනනගින ප්‍රශ්නයක් නම්. මෙම ආනිසංස අනෙකුත් අවසේෂ ගී අය සඳහා කෙසේවත් බලාපොරොත්තු තැබිය නොහැක්කේද යන්නයි. දැනට පොදුවේ පිළිගන්නා බහුල භාවිතයේ ඇති බටහිර වෛද්‍ය ක්‍රමය කිසිවිටකත් ගිහි පැවිදි වේදයක් නොසලකයි. ඇවතුම් පැවතුම් වසයෙන් රෝගයාට නීති නොපමණවයි. ආචාර විදි සම්බන්ධයෙන් බරක් නොපටවයි. මෙය මෙතුවා කල්ම ගණන් ගැනුනේ එම බටහිර වෛද්‍යක්‍රමේ සුවිශේෂ ලක්ෂණයන් ලෙසටය. එසේම එම ලක්ෂණය එම බටහිර වෛද්‍යක්‍රමය ලෝපුරා ව්‍යාප්ත වීමට බලවත් හේතුවක් විය. නමුත් සමකාලීන වෛද්‍ය ග්‍රන්ථ දක්වන අදහස්වලට අනුව පිළිගැනෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමේ එම පත්‍යම් නොසලකා හැරීමේ ලක්ෂණ නිසාම කාලයත් සමග රෝග තත්ත්වයන් සංකීර්ණ මෙන්ම පාලනයකින් තොර වූ මට්ටමකට ඇදවැටී ඇති බවයි. එයට එම වෛද්‍ය ක්‍රමය ඇත්ත වශයෙන්ම වගකිව යුතුය. ඊට හේතුවක් ලෙස පොදුවේ දැක්විය හැක්කේ බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති නවීන වෙදකම කෙසේ වෙතත් ඒටත් වඩා මූලික අත්‍යවශ්‍ය අංගයක් වන හෙදකම සම්බන්ධව රෝගීන් දැනුවත් කිරීම සෝචනීය ලෙස නොසලකා හැරීමයි. සාමාන්‍යයෙන් කාර්මිකකරණය වූ පිටස්තර අධිකාරි බලයන්ට ගැති වූ වර්තමාන සමාජයක දිවිගවන කෙනෙකුට හෙදකම පත්තියම් ඇවතුම් හා පැවතුම් ආහාර විහාර මනෝව්‍යාපාර ගැන ඇති හැඟීම හා සැලකීම වනායි ක්‍රමයෙන් තුනීවියගෙන යන්නකි. මේ ආවස්තික වාසිය තාවකාලිකව බුක්තිවිඳි බටහිර වෛද්‍යකමේ බලපෑම නිසා අදාළ වසර තුන්සියක් පමණ වන කාලය පුරා මෙම නරක ආදර්ශයේ ආදීනව වැඩමින් පවති අතර දැන්දැන් පුපුරා යමින් පවති. නමුත් ඊට සාධාරණ විසඳුමත් එම වෛද්‍ය ශේෂය තුළ කැලම නැති නිසා. එයි පදනම දුර්වල අස්වාභාවික එකක් බව අකමැත්තෙන්නුව පිළිගැනීම සිදුවී ඇත. විශේෂයෙන්ම එම බටහිර ප්‍රමුඛ වෛද්‍ය විද්‍යාඥයන් විසින්ම එක්දස් නම්සිය හැත්තෑවේ දශකයේ සිට මෙය ඒත්තු ගනිමින් සිටී. මේ සඳහා ඉතාමත් ප්‍රබලව ඉදිරිපත් වී ඇති අභියෝගය නම් දැන්දැන් හිසෝසවන පෙරනොවූවිරු අරුම රෝගයි. මහාචාරය ගුණපාල ධර්මසිරි මහත්මා විසින් රචිත වෛද්‍යශාස්ත්‍රයේ ස්වභාවය නම් පොතේ පරිච්චේදයක් මේ සඳහාම බෙන් කර ඇති අතර එය නම් කොට ඇත්තේ බටහිර වෙදකමේ භයංකර ස්වරූපය එක කොටස ඖෂධ රෝග නිධාන බවට පත්වීම යනුවෙනි. එසේම එම පොතේම 25 පිටුවේ දක්වා ඇති දොස්තරවරුන් සහ ඖෂධ මගින් නව රෝග බිහි කිරීම යන අනුමාතෘකාවත් බලන්න. සාමාන්‍ය වචනයෙන් කියනවා නම් මේවා බෙහෙත් වලින් හටගත් රෝගයි. මේවා නිසැකවම ප්‍රතිකර්ම කළ නොහැකි ඒවා බව බේසජ්්‍ය සමුට්ඨිතෝ වියරාගෝ අතේකිච්චෝ විශුද්ධිමාර්ගය අනුහයපිට බෙහෙතින් හටගත් රෝගයක් මෙන් සුව කළ නොහැක්කකි යන්න මගින් අපේ බණපුතේ කියවේ. මේ සම්බන්ධයෙන් මෙ පූතිමුක්ත බේසච්්‍ය ක්‍රම දෙකකින් ඇදේ හැකි ආකාරයේ පිළිතුරු සපයයි. එකක් නම් සාමාන්‍ය කෙනෙකුගේ මූත්‍රාවල කිසිම අස්වාභාවික රසායනයක් නැති නිසා. කිසිවිටකත් අතුරු ආබාධ පිළිබඳව සැකයකට ඉඩක් නැත. මේ ප්‍රසිද්ධ ගුණය නිසා බොහෝ දෙනා නිරායාසයෙන්ම මෙම ක්‍රමයට නැඹුරුවක් දක්වයි. විශේෂයෙන් මෙ වෙන විටත් බටහිර වෛද්‍ය ක්‍රමේ ඇති උක්ත අතුරු ආබාධ වලින්. මදි නොකියන්න බැටකා ඇති අයට මෙය අලුතින් විස්තර කළ යුතු නැත. මෙම ස්වමූත්‍රාපතිකර්මයට ආවේනික දෙවැනි සාර්ථක ක්‍රමවේදය නම් රෝගයාට තම චර්යාව පිළිබඳ වගකීම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අනියම් ක්‍රමයට සීපත් කරදීමයි. යම් ආකාරයකට තම ආබාධය වගකීම තමාටම පැවැරෙන බවත් ඒ සඳහා බ්‍රහ්මචාරිය ජීවිතයක් තරමටම නැවතත් ආහාරමය විහාරමය හා මනෝ ව්‍යාපාරමය හැඩගැස්මක් දීර්ඝකාලීනව අවශ්‍ය බවක් මෙම ක්‍රමය මුලපටම සිහිගන්නොයි. කෙසේ නමුත් කර්ම හේතුවෙන් අතුරු ආන්තරා හේතුවෙන් සිදුවන ආබාධමෙන්ම මරණය පිළිබඳව නම් මෙම ක්‍රමය නිහඬය. මෙම දෙවැනි කාරණය හෙවත් රෝගයාගේ ඇවතුම් පැවතුම් සම්බන්ධ අන්සේ කොතෙක් දුට මෙහිලා බලපාන්නේ දයන්න දැනගත හැක්කේ මෙම ක්‍රමය හඳුන්වා දෙන සැම තැනකදීම එය ආගමික ආධ්‍යාත්මික දිවියක් ගත කරන්න සඳහා පමණක්්‍ය යන නිතර අසන්නට ලැබීමෙනි. මේ විස්තර වසයෙන් පසුව සැකහැර සලකා බලමු. කෙසේ නමුත් කොන්දේසිවලට යටත්ව හෝ කෙනෙක් මෙම ක්‍රමය අත්හදා බැලීමට කැමැත්තක් දක්වන්නේ නම් එය ඔහුට කීප අතකින් නැවුන් ජීවන රටාවකට දොර විවෘත කරන බවට නම් වර්තමාන සාධක බොහෝය. එසේවීමටත් හේතු දෙකකි. එකක් නම් බොහෝ කලක් වදදුන් රෝගයකින් හෝ රෝගවලින් නිදහස් කිරීම හෙවත් වෙදකමයි. අනිවාර්යයෙන්ම ලැබෙන දෙවැනි ආනිසංසය නම් තම දිවිපෙවත ගැනත් ආහාර ගැනත් ඇවතුම් පැවතුම් ගැනත් වඩා ස්වභාවික ජීවන රටාවකට සිත නැමීම නම් වන හෙදකමයි. මෙම දෙයාකාර වූ ආනිසංස නිසා මේ තාක් මෙමගින් ප්‍රතිඵලි බුක්තිවිඳ ඇති සියලුම දෙනා. මෙම රහස අඩුතරමින් තම විශ්වාසවන්ත හිතවතුනට කියාදීමට පෙළඹී ඇත. නමුත් මුල්මුල් කාලවල මේ සම්බන්ධව තොරතුරු අනුන්ට කියාදීමට එම පුරෝගාමින් පැකිලී ඇත්තේ මෙම ක්‍රමය පිළිබඳව පොදුවේ සමාජය දක්වන වැරදි ආකල්පයයි. හිරිකිත ආකල්පයයි. මානව හිතවාදීන් එම බාධකවට මුහුණ දෙමින් නමුත් එය පොදු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස කාටත් කියාදීමටත් ඉදිරිපත් වී ඇත. බුදුරජාණන් වහන්සේ රිජුවම වදාරා ඇති මේ රචනයත් එවැන්නකි. මේ තත්ත්වය යටතේ කලින් සඳහන් කළ පරිදි මෙය ආරණ්‍යක බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන අයට පමණක් සීමා නොකිරීම නවරැල්ලේ ලක්ෂණයකි. එම නිසා මෙය අද මෙලෙස යථාර්ථයක් බාට පත්වී ඇත. ඒ සඳහා මුල්ලී කටයුතු කළ සියලු දෙනාටම අපි ගෞරව කළ යුතුය. මේ සම්බන්ධයෙන් බෞද්ධයන් වසයෙන් අපි මුල්ම ගෞරවය පුද කළ යුත්තේ ගෞතම සර්වඥන් වහන්සේටය. හින්දු භක්තිකයන් විසින් එය සිවදවියන්ට පුද කරත් සිවම්කු කල්ප විදි නමින් වාර්තාගත මෙම තොරතුරු සම්භාරය දමර්තන්ත්‍ර නමින් හින්දු සාහිත්‍යයේ දක්වා ඇත. මීට අමතරව මෙම ස්වමුත්‍රා පාවිච්චය සම්බන්ධයෙන් ශුද්ධ බයිබලේත් මෙලෙස සඳහන් වී ඇත. Drink water from thy own cistern, flowing water from your own well. ප්‍රෝවර්බ් පහ පහළවල. මිනිහෝ උඹ උඹේම ශරීරයේ ජලය පානය කරපාන්න. අසීරු ආබාධ තත්ත්වයක් යටතේ ඉංග්‍රීසි ජාතික ජW ආම්ස්ට්‍රෝං මහතා වෙන කළ හැකි ප්‍රතිකර්මයක් ගැන සිතා ගැනීමටවත් බැරි වෙලාවක. ශුද්ධ බයිබලයේ සඳහන් මෙම අරුම ස්වමුත්‍රා ප්‍රතිකාර ක්‍රමය අත්හදා බලා ඇත. එයින් ඇති වූ අසීමිත උනන්දුව නිසා එක්දස් නම්සිය හතලිස් හතරේදී පමණ The Water of Life නම් වූ ඔහුගේ ඉතිහාසගත පොත ලිවීය. පුරාණ ප්‍රභව අනුව අප මේ රචනෙන් ඉදිරිපත් කරන අර්ථකථනයේ නිවැරදි නම් සර්වඥන් වහන්සේගේ නිර්දේශයේ සරලය ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කාටත් මතක තබා ගැනීමට පහසු දිවි හිමියෙන් අත නෑර භාවිතා කළ හැකි ජීවිතාංගයකි. නමුත් ඉතිහාසයේ මොනයම් හේතුවක් නිසා හෝ කල්යක්ම මෙහි යථාර්ථය කාලයේ වැලිතලාට යති වී ගිය බවක් පෙනේ. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා දක්වන අදහසක් මෙහිලා දැක්වීමට කැමැත්තෙමු එනම් සතුටුදායක අන්දමින් මෙම අර්බුදය විසේදීම සඳහා වැදගත් වන්නේ විද්‍යාවට හෝ වෛද්‍ය තාක්ෂණයට වඩා වෛද්‍ය ඥාන විභාගවාදයයි. එබඳු ඥාන විභාගවාදයක් මගින් පැහැදිලි කරගත යුතු කරුණ නම් මානසික රෝගයකට විරුද්ධ වූ මූලික වශයෙන් ශාරීරික වූ රෝග පරීක්ෂණයේ සහ ප්‍රතිකාරයේ තාර්කික තත්ත්වය සහ සාමාජික ස්වරූපයයි. සෑම රෝගයක්ම සාමාජික වශයෙන් නිර්මාණය කළ සත්තාවකි පැවැත්මකි. එහි අර්ථයට හා එය මගින් උපදවා ඇත්තා වූ ප්‍රතික්‍රියාවට ඉතිහාසයක් ඇත්තේය. අප හැදුනේ යම් වෛද්‍ය චින්තන ක්‍රමයක් තුළ අප කොතරන්දොට ඒ සිරකරුණී ඇත්තේ දැයි යන කරුණ එම ඉතිහාසය ඉගෙනීමෙන් අපට අවබෝධ වනු ඇත. නැවත හිසෝසවන මේ පූතිමුක්ත කතාව වර්තමානයේ එය වඩාත් ජනප්‍රිය හෝ ශිෂ්ඨ සම්පන්න කිරීමට ගත් වෑයමක් නිසාදෝ. හෝති මුත්ත යන්න ගෝමූත්‍ර හෝ අරලු ගෝමූත්‍රය යොදා සාදාගත් බෙහෙතක් ලෙසට වාර්තා වී ඇත. ඇත්තනං තමන් කේම මූත්‍රාය යන්න අපගේද විශ්වාසයයි. මීට සමාන්තරව හින්දු පුරාණයේද මේ දමර් තන්ත්‍ර නමින් සඳහන් වී ඇති බව ඉහත දක්නුන් ලදී. එම ලියවිල්ලද කාලයක් අප්‍රසිද්ධියය තිබී මෑතභාගයේදී එළි දක්වන්නට යෙදුනිි. එම වර්තමාන කාලීන එලි දැක්වීම් කෘත්‍යහිලා බොහෝ දෙනා ගෞරයෙන් සීකරන්නේ වසර එකසිය එකක් ජීවත්ව සිට මෑතකදි දිවංගත ඉන්දීය අගමැති මොරාජ් දේසයි මැතිතුමාය. ඒ නිසාම වර්තමාන කතෘවරු එතුමා හඳුන්වන්නේ සිවම්බු රිෂි වශයෙන්ය. එතුමාටද ඉංග්‍රීසි ජාතික ජW ආම්ස්රෝන්ක් මහතාගේ ද වෝට of ලයි් නම් පොත මුලින් මේ සඳහා මාත්‍යය උපකාර වී ඇත. මට මතකයි එක්දා සංසය හැත්තාව දසකේ අවසාන භාගයේදී. මම ගිහියෙක් වසයෙන් පේරාධිනය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ උගෙනීම කරද්දී සිදූ සිද්ධියක්. එදා අපගේ ජෛව රසායන විද්‍යාව දේශනය සඳහා සුපුරුදු ලෙස පැමිණියේ එම අන්සේ ප්‍රධාන ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ මහතාය. දේශනය ආරම්භ කිරීමට කලින් එතුමා සාවඥ ලෙස පන්ති දෙස හැරි මෙලෙස ප්‍රශ්න කරන්නට යෙදුනා. මෙලෙස පන්ති කාමරවලට දේශන ශාලාවලට කොටුවී ඉගෙනගන්නා ඔබලාගෙන් කී දෙනෙක් බටහිර දේවල් ඒ කියන්නේ පොත්වත් කියවීම වගේ දේවල් කරනවාද කවුරුත් නිහඬය. කෞද කියවේ ඊයේ ඉංග්‍රීසි පත්තරේ තවමත් පන්තිය නිහඬය එහිදී තමාට කීමට අවශ්‍ය කාරණය මතු කොල හෙතෙම ඊයේ ඉංග්‍රීසි පත්‍රයේ ඉන්දීය අගමැති මොරාජ් දේශායිතුමා ඇමරිකාවට ගිය රාජ්‍ය චාරිකාව පිළිබඳ විස්තරයක් අඩංගු බවත් එහිදී ඇමරිකානු පුවත්පත් කලාවේදීන්ගේ අධික උනන්දුව හා කුතුහලය නිසා එතුමා වෙනත් කිසිම කෘත්‍රීම පානයක් භාවිතා නොකරන අතර නිතරම තමාගේම මූත්‍රාම පානය කරන බවත් හෙළිකොට ඇති පුවත දැක්වීය. මෙහි ඇති ජෛව රසායනික ශාස්ත්‍රීය වචිනාකම හෙළිකිරීමට මද කාලයක් ගත කිරීමෙන් අනතුරුව දේශනයට සභාග වූ ජාට නම කියා කතාකොට හැබැයි ජා මගේම මූත්‍රා මිස තම ආදරවන්තයාගේ මූත්‍රා නොවේ යුතුය සඳහන් කළේ පන්තිය සිනහා සෛරයේ ගිල්ලමිනි. මෙය එදා සිදූ හාස්‍යජනක සිදුවීමක් ලෙස මගේ මතකයේ තවමත් හැදී තිබේ. නමුත් දේශකයාණන් සඳහන් කළ ජෛව රසායනාත්මක වැදගත් විස්තර කරුණු එතරම්ම මතකයේ නැත. මේ ඉන්දිය අගමැති මෝරාජ් දේශායිතුමා අමෙරිකාවට ගිය රාජ්‍ය චාරිකාව හා එහිදී ප්‍රකාශ කළදේ මට පමණක් නොව මෙම විෂය ගැන මුලපටන්ම උනන්දුවක් දක්වා ඇති. ඉන්දියන් ජාතික දොස්තර පීකේ තකර් මහතාට පවා. එය මුල්ම පනිවිඩය වූ සැටි එතුමා සිහි කරයි. ඊට සාක්ෂි වශයෙන් වර්තමාන ලෝකයට මෙම පැරණි ශාස්ත්‍රය හෙළිකිරීමේ වැදගත්ම සිද්ධිය නම්. අගමැති මෝරාජ් දේශායිගේ මෙම ඉදිරිපත්වීම බව එතුමාගේ Wonders of Neuropathy Urine Therapy as a Universal Cure නම් පොතේ සඳහන් කොට ඇත. මීළඟට මේ ස්වමූත්‍ර සම්බන්ධයෙන් මගේ ජීවිතයට කිට්ටුතාවයක් පැනනැගුණේ පැවිදිව උපසම්පදාව පිණිස මෙම පෝතිමුක්ත බේසජ්ජය ගැන එක්දස් නම්සය අනුව වර්සේ උගැනීමේදීය. පෝතිමුත්‍රයනු ගෝමූත්‍රවලට වඩා ස්වමූත්‍රම් බවට සිතේ පැන නැගුණ මෙම අදහස එවකට අප සේනාසනය අධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය මාතරශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේට දැන්නූ විට ඊට අනුකූල තොරතුරු ගෙනහැරපෑ ස්වාමින් වහන්සේ තමන් වහන්සේ දන්නා ප්‍රසිද්ධ ආයුර්වේද වෙදමහත්තුරු දෙදෙනෙක් මෙම මතය දැරූ බවත් ඒවා සම්බන්ධයෙන් පර්යේෂණ කළ බවට තමන් වහන්සේට දැන්නූ බවත් සඳහන් කලාකාරය මතකය. මගේ එක්දස් නමසය අනු දෙක අනු හය බුරුම ගමන හා ඒ සම්බන්ධයෙන් ඇසුරට ලැබුණු. බුරුම ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් මෙම මතය දිගින් දිගටම තාහුරු විය. හමේ සියලු රෝග සඳහා රාත්‍රී මූත්‍රා ආලේප කොට නිදා ගැනීම බුරුමයේ ප්‍රසිද්ධ කාරණයකි. නමුත් මේ සම්බන්ධයෙන් විවෘත කතා කිරීමට තරම් වටපිටාවක් මේ තාක් ගොඩනැගී නැති බව පිළිගත යුතු සත්‍යයකි. 1977 දී ಭಾರತ රෝග නිවාරණ ක්‍රම නැමැති පොත ලියූ පූජ්‍ය මඩභාවිත විජේසෝම ස්ථවිරයන් වහන්සේද තම පොතේ කීප විටකම මෙම සමාජමය ආකල්පයේ නూరు හා අනවශ්‍ය ලැජ්ජී ගතිය ගැන ලිවීමට අමතක කොට නැත. කෙසේ නමුත් විශේෂයෙන් උනන්දුවක් දක්වා කටයුතු කළහොත් උනන්දුවක් දක්වා කටයුතු කළහොත් මේ සම්බන්ධයෙන් මීට වඩා සිත් ඇදගන්නා තරමේ බෞද්ධ මූලාසතවතුර රැසක් බුරුමයෙන් සොයාගත හැකි වනු ඇති බවට නම් සැකයක් නැත. මේ කාලය තුළ බටහිර ආකල්පයන් දැනගැනීමේ අදහසින් එවකට ප්‍රසිද්ධව තිබූ එකම හොඳම පොතයයි කිව හැකි. ජෝන W. ආම්ස්ට්‍රෝන්ගේ The Water of Life නැවති පොත ලබා ගැනීමට කීප කාරයකින් උත්සාහ කළත් මේ තාක් සාර්ථකත්වයක් ලැබුණේ නැත. මෑතකදී ඒ වෙනුවටදෝ ලැබුණ පෝලන්ද ජාතික කතෘ කෝන් වැන්ඩකරූන් මහතාගේ The Golden Fountain නමැති පොත කියවීමෙන් පසු මෙතුවක් පැවති මෙම නුරුස්නාසුළු නශ්චාර්ථ ආකල්පයන් ඉවතලා ඒ සඳහා උනන්දු ස්වාමින් වහන්සේලාට හා ඉදිරිය බලන යෝගාවචරයනට මෙම වටිනා කාලෝචිත අදහස මුඛ්‍ය බෞද්ධ ආකල්පයකින් යුක්තව ඉදිරිපත් කිරීමේ අදහස ඇතිවිය. බටහිර ජාතිකයෙකුගේ නව දැක්මක් අනුව යමින් පෙරදිග ජාතික අපි අපේම සංකල්ප සම්බන්ධයෙන් පවා මෙලෙස අලුත්වීම දීනගතියක් ලෙස මටම සිතුනත් මෙතුවාක් මගේ ජීවිතයට ලැබුණු නොමිනිය හැකි වටිනාකමකයුත් සියල්ල එසේ අත්භූත ලෙස මාකරා පැමිණි ආකාරය සලකා මෙය දීන ගතියක් ලෙසට නොසලකීමට අධිෂ්ඨාන කර ගතිමි. මෙලෙස මේ තාක් මගේ ජීවිතයට ඉතාමත් සමීපව බලපෑ මෙවන් සිද්ධි හෝ සංකල්ප තුනකි. එකක් නම් නියම බෞද්ධ භාවනාවයි. එනම් විපක්ෂනා භාවනාවයි. ශ්‍රී ලාංකික උප්පත්ති බෞද්ධයෙක් වසයෙන් උපත ලැබුවත් එහි ඇතුළත් භාවනාව විශේෂෙන් විපක්ෂනා භාවනාව මට මුලින්ම ලැබුණේ විදේශිකයකුගෙනි. ඒ පූජ්‍ය ඕස්ට්‍රේලියනු ජාතික සාවස්තියේ ධම්මික ස්වාමීන් වහන්සේගෙන්ය. එසේම ලංකාව ඇතුළු තෙරවාදී බෞද්ධ රටවල භික්‍ෂූන් වහන්සේ අතර මීට වසර දෙදහස්සකට පමණ පෙර ප්‍රචලිතව පැවතුනා යැයි පිළිගන්නා නිල සම්බාහන ඇකිව්ප්‍රේෂ ක්‍රමය නැවත අපට ලැබුණේ ඇමරිකන් ජාතික දොස්තර විලියම් F ෆිට්ස් ගරාල් මහතා නිසාය. එසේම මෙම ස්වමුත්‍රා පිළිබඳ සවිය ලැබුණේ ඕලන්ද ජාතික කොන් වැන්ඩර් කරූන් නිසා බව කෘතඥතාවයෙන් යුක්තව සටහන් තබමි. John W. ආම්ස්ට්‍රෝං මහතාගේ The Water of Life නැමති පොත ඊටත් වඩා පැරණිය. මෙම පුරාණ ශාස්ත්‍ර සියල්ලම දඹදිව මුල්කරගත් ඒවාය. සියල්ලම ස්වභාවිකවොත් නොමිලයේම ලැබෙන දායාදයන්ය. ඒවා දමදිවටමත් නැවත අලුත් මුහුණුවරකින් ඉදිපත්වීමේදී විදේශිකයන්ගේ මැදිහත්වීම අරුම සිද්ධියකි. එසේම ඒවා ලාංකිකයන්ට කරුණාවෙන් මතක් කරදීමේදී ලාංකිකයන් ඒ කෙරෙහි දක්වන උනන්දුවේ දියාරු බව මොකද්දෝ ඉතිහාසගත රහසක් ගුප්ත බවක් දනවයි. ගිරිමානන්ද සූත්‍රය මේ ලෙස පෝතිමුත්‍ය දෙස අලුත් තාලයට බැලීමට උත්සාහගත හොත් පිරිසිදු ජීවිතයක් ගත කරන්නෙකුට එම ජීවිතය තව තවත් පිරිසුදු කර ගැනීමේ කටයුත්තෙල්ලහා ලැබෙන ආනිසංසයන් අංගුත්තර දසක නිපාතයේ දැක්වෙන ගිරිමානන්ද සූත්‍රයේ කවුරු නිතර කියවන ආදීනව සඥාවට අනුව යමින් මෙලෙස දැක්විය හැක. වෙනත් ආකාරයට මෙය මෙලෙස අර්ථකථනය කළ හැක. එනම් බුද්ධානුශාසනයට අනුව යමෙක් දිවිහිමියෙන් පූතිමුත්ත බේසජ්්‍ය පාච්චි නොකරන්නේ නම්. එම සූත්‍රයේ ආදීනව සංඥාවෙලා දක්වා ඇති ආබාධ ලැයිස්තුව එයි ප්‍රතිඵලය විය හැකි බවයි. යමෙක් දිවිහිමියෙන් පූතිමුක්ත බේසජ්‍ය පාචි කරන්නේ නම් මෙම ආදීනම බොහොමයකින් සැබෑ ලෙස ආරක්ෂාව ලබනු ඇති. ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් මෙම පංචස්කන්දේ ඇතිවය හැකි ආබාධ ලැයිස්තෝ කාටත් වගේ පුරුදුය. ඒවා නම් කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්හු අරං්‍යගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති බහෝ දුක්ඛෝ කෝ අයං කායෝ බහෝ ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධා uppajjanti සේයති ධං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්හ රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රබසා විතච්චිකා ලෝහිත පිත්තං මදුමේ හෝ අංසා පිලකා බදන්දලා පිත්ත සමුට්ටානා ආබාධා සිංහ සමුට්ටානා ආබාධා වාත සමුට්ටානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්හං ජිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං බුච්චතානන්ද ආදීනව සංඥා අංගුත්තර නිකාය වෙළුම 6 පිටුව 196 මෙතන් පටන් එම ආබාධ ලැයිස්තුව අනුව යමින් පෝතිමුක්ත බේසජ්‍ය පාවිච්චි කිරීමෙන් එම ආබාධ දුරුවන ආකාරය හෝ එවන් ආබාධවලට මත්තට ගොදුරු නොවී සිටි හැකි ආකාරයන් ගැන මේ තාක් මුද්‍රණයෙන් එලි දැක්වී ඇති පෙර අපර දෙදිග පොත්පත්වලට අනුව සුදුසුයයි හැඟුණු කොටස් ගෙනහැර දක්වන්නෙමි. මෙයට අමතර තවත් පොත් බොහෝ ගන්නක් ඇති බවත් දක්වා ඇති පොත්වල ඉදිරිපත් කොට ඇති ආකර්ශනීය තොරතුරු ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩි බවත් සැලකුව මැනව. මේ දක්වන්නේ ආකල්පමය වෙනසකට ප්‍රමාණවත් හැඳින්වීමක් සඳහා අවශ්‍ය මූලික තොරතුරු ටිකක් පමණි. චක්කු රෝගෝ ඇස් රෝග eye diseases තමාගේම මූත්‍රා ඇස්ව සහන සඳහා යොදාගති ආකාර කීපයකි. එකක් නම් ඇසට ඒ වෙලාවේම ලබාගත් මූත්‍රා බින්දු වශයෙන් දැමීමයි. මේ තරමක් ජලය සමග මිශ්‍ර ගැනීමද සුදුසුවා දක්වා ඇත. මෙමගින් ඇසේ සුද කැපීම ඇසේ කැසිල්ල සමනය කිරීම ආදිය සිදු කරන අතර පෙනීම වැඩි දියුණු කරයි. බොහෝ ඇස්රෝග සමනය කරයි. ඇසේ අමුත්තක් දැන්නු වහාම මෙම ප්‍රතිකර්මය කරන්න. ඇසට කාච බද්ධ කරන ලදායට ඇතිවන කැසිලි වේදනාවටත් මේ ගුණ බව දක්වා ඇත. පාවිච්චි කළ හැකි දෙවන ක්‍රමය නම් සුදුසු භාජනයකට එවේලේ මූත්‍රා ලබාගෙන ඇසසේදීමයි. ඒ ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් පූජ්‍ය විජේසවස්වාන් වහන්සේ සඳහනක් දක්වා ඇත. දිනක් සමස්ත ඉන්ඩියා ගුවන් විදුලිය දොරටු පාලකයෙක් මා යන විට මට නමස්කාර කළා. ඔහුගේ ඇසට යටි බැමේ කඩල ඇටයක තරම විවිලක් විය. ඒ ගැන විමසු විට ඔහු කීවේ හෝමියෝපති බෙහෙත් ගන්නා නිසා ටික කලකදී සුවවනු ඇති බවයි. ඉක්මනින් සුවකරගත යුතුනම් මා කියන බෙත කරනවාදැයි ඇසු විට හේ එකගිය. පසුව මම බෙහෙත්වලින් ඇස්සේදීම සඳහා පාවිච්චි කරන ප්ලාස්ටික් කෝපයක් ඔහුටදී. උදේ මූත්‍රාවලින් ඇස සෝදන්නට උපදෙස් දෙන ලදී. ඒ තරමක් ඇලිමැලි කර හා හොඳයි කීය. සති දෙකකට පසු යළිත් හේ මා දුටුවිට නමස්කාර කර කීවා. බෙහෙත නිසා දින දෙක තුනකදී බිබිල දියවී ගියා කියලා. එසේම දවසේ උදෙන්ම ලබා ගන්නා මූත්‍රා පානයද පරණ වූ මූත්‍රා උණු කරගෙන ඇසර දෙමිසා යොදා ගැනීමද වඩා ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙනු ඇත. ඇසේ රට ඇස් ලෙඩ යන සියලු දෙයට මෙම පූතිමුත්ත වේත නොවර්ජන සහනයක් ලබා දෙනු ඇත. herpetic conjunctivitis අක්ෂිපටල ප්‍රදාහය නම් වෛරස් රෝගය. මෙය සුව කළ නොහැකි තරමේ රෝගයක් ලෙස දියුණු රටවල පවා සලකන නමුත් මූත්‍රා ඇසට දැමීමෙන් මෙය සුව කළ හැකි බව වාර්තාගත වී ඇත. සෝතරෝගෝ කනේ ආබාධ ear diseases. ඇස සඳහා දැක් වූ ප්‍රථම ක්‍රමයමෙන් මෙහිදීද එවේලේ ලබාගත් මූත්‍රා කනට බින්දු වසයෙන් දැමීම කනේ ආබාධ බොහෝමයකට ගුණදායකය දින හතරක් පමණ පැරණි මූත්‍රා මේ සඳහා වඩා ගුණදායකය. කෙසේ නමුත් එවේලේ ලබාගන්නා මූත්‍රාද දැක්වූ ලෙසට යොදාගත හැක මෙවගින් තද බල කණයකැක්කුන් සහ අනෙකුත් අමාරු සුවවන බවට සාක්ෂි බවුලය. මේ සඳහා පෑනට තින්ත දමන බටයක් භාවිතා කළ හැක. ගානරෝගෝ නාසයේ රෝග diseases of the nose නාසයේ වේදනා සයිනස් අමාරු සහ ඇස් අමාරු මූත්‍රා නාසයෙන් ඉරීම මෙයිලා භාවිත වන ක්‍රමයයි. යෝග ශාස්ත්‍රයේ මේ නේතියයි දැක්වේ. නාසේ හිරවීම් ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ආබාධ සඳහාම මුත්‍රා නාසෙට ඉරීම ගුණදායකය. මේ සඳහා ටිකක් පැතලි භාජනයකට මූත්‍රාටික රස්නයෙන් ලබාගන්න. පරණ මූත්‍රානම් මද උනුජලය මිශ්‍ර කිරීමෙන් මද ශ්‍රශ්නයකට සකස් කරගන්න. ඉන් පසු එම එක නාස්පුඩුවක් ඇඟිල්ලකින් වසාගෙන අනෙක් නාස්පුඩුව මුත්‍රා භාජනය ගිල්ලොන්න. දැන් හෙමීට ටික ටික ඉහලට උරන්න. උගුරට රස දැනෙන විට කටින් පිට කරන්න. මෙලෙස කීප විටක් කරන්න. ඉන් පසු අනෙක් නාස්පුඩුවෙන් උරන්න. මුලදී මෙම ක්‍රමේට්ටිකක් දුස්කර බවක් හැටියට වැටහුණත් කල්්‍යයාමේදී හුරු බවක් ඇතිවනු ඇත. එවිට මූත්‍රාටිකක් පතටගෙන නාස්පුඩු දෙකින්ම එකවර ඉරීම පවා කළ හැකිවනු ඇත. මෙය සාමාන්‍ය සම්ප්‍රතිශ්චාව සදහටම දුරුකරලීමට තරම් බලවත් ප්‍රතිකර්මයකි අද්දුටුවයි. ජිව්හාරෝගෝ දිවහා සම්බන්ධ ආබාධ diseases of tongue මෙම ආදීනව සංඥාව යටතේ සංග්‍රහවන මුකරෝග හා දන්තරෝග යන දෙකම මේලා සංඝා කර ඇති බව සලකන්න. මේ සඳහාද උදෙන්ම පිටවන මූත්‍රාධාරාවේ මුල්ම කොටස ඉවත් කර මැද කොටස පානයට ගැනීම වඩා හොඳ නැතිනම් දවසේ ඕනෑම වෙලාවක නැතිනම් අවශ්‍යතාව හෝ පහසුකම් ලැබුණු වෙලාවක මෝත්‍රා කටටගෙන විනාඩි විස්සක් මොකේම හඳවාගෙන සිටින්න. එසේ දිගුවේලාවක් අපසුනං හැකි තාක් වේලා තබාගෙන සිට ඉවතලන්න. මෙමගින් උගරේ අමාරු දත් කැක්කුම් හා දත් ගෙඩි හුණු විවිලි ආදිය සමනය කරයි. ඉක්මනින්ම වේදනාව නසයි. උගුරේ ආබාධ සඳහා මූත්‍රාවලින් උගුරසේදීම ඉතාමත් සක්‍රිය ක්‍රමයකි. කායරෝගෝ ශාරීරික රෝග diseases of the body මේ යටතේ බොහෝ රෝග සංග්‍රහාවේ ශාරීරික ශක්තිය තාරුණ්‍යයේ සුළුසුළු ඇගේ අමාරු සඳහාත් සියලු නිවාරණ ගුණ සඳහාත් උදේ මුලින්ම පිට කරන මූත්‍රාවෙලින් මැද කොටස ඒ කියන්නේ මුලට හා අගට පිටවන කොටස් ඉවත් කරගෙන පානය කිරීම උක්ත ගුණ සඳහා අනුමත ක්‍රමයයි. මූත්‍රාවල මුල්ම කොටස මූත්‍රා මාර්ගය පිරිසිදු කරලන බැවිනි. එය ඉවතලන්න. මැද කොටසේ මුත්‍රා පිරිසිදුය. අන්තිමට පිටවන මුත්‍රාවල සමහර විටක මණ්ඩි කොටස් තිබිය හැක. වටිනාකමින් අඩුය. පානයට නුසුදුසිය. බීම සඳහා නිතරම පාවිච්චි කළ යුත්තේ එදවස අලුත් මූත්‍රා පමණය. උදේම ලබා ගත්තත් එම අවස්ථාවම පානය නොකර. දවසේ වෙනත් වෙලාග පානය සඳහා යොදාගන්නේ නම්. නිතරම ආහාර වේලකට පැයකටවත් කලින් පානය කළ යුතු බව සිත තබා ගත යුතුය. එසේම පානය සඳහා මුත්‍රා ලබා ගැනීමට කලින් පැයක්වත් ආහාර ගැනීමෙන් තොරව ගත කළ යුතුය. වැඩිම ප්‍රමාණයක් එන්සයිම ශ්‍රාවයක් බලාපොරත්තුවය හැක්කේ රාත්‍රිකාලය නිසා මෙලෙස උදේම පිටවන මූත්‍රා අගෙන් වැඩිය බීමට වඩා සුදුසු පාන්දරටය. මෝත්‍රාවල ඇති ජීවානුහරණ හා විසබීජ නාසක ගුණ සෞඛ්‍ය සංරක්ෂණයෙහිලා සමහර ආකාර දෙකකට උපකාරකය. එනම් ශරීරයේ විස අපද්‍රව්‍ය සහ අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම සහ මාංසපේසි ඉන්ද්‍රයන් පුනරුත්ථාපනය කිරීම යන ක්‍රම දෙකයි. සීසරෝගෝ හිස ආශ්‍රිත ආබාධ. හෙඩෙක්. තට්ටය පෑදීම ඉස්හෝරි හිස කැක්කුම් සහ හිසකේ යෑම වැනි. රෝගකාරී අවස්ථාවන් සඳහා මූත්‍රා යොදා හිස පිරිවැඳීම අනුමතයි. මූත්‍රා යොදා හිස්කබල සම්භාසනය කිරීම මෙයින් කියවේ. එසේ සම්භාහනය කොට මූත්‍රා හිසට නිසිනින්දේ උරා ගැනීම පිණිස. විනාඩි තියක් වමන එසේම තිබෙන්නට හරින්න. අනතුරුව මද උනුදියෙන් සෝදා හරින්නේ. සබන් හෝ මොනම සැම්පු වර්ගයක් හෝ හිසට යෙදීමෙන් වලකින්න. හිසරදය සඳහාද මුත්‍රා පානය යොදාගත හැක. කන්හරෝගෝ කම්මුල්ගාය මම්මස්. කම්මුල්ගාය ලෙස පොත්වල දක්වා ඇතත් ඊට වඩා ගැඹුරක් මෙහි ඇති බව වර්තමාන සම්ප්‍රධානුකූල නොවන සුවකිරීමේ ක්‍රම දෙස ප්‍රවේශමෙන් සලකා බැලීමේදී වටහාගත හැක විශේෂයෙන් චීන කටු චිකිත්සාවේදී හා එම නිල සම්බාහන ක්‍රමවේදයේදී කන විශේෂ නිල රාශියක් නියෝජන කරන්නක් නිසා ඒ සඳහාම වෙන්නු ශාස්ත්‍රයක් අද බොහෝ රටවල බිහිවී ඇත. චීන කටු චිකිත්සාවේදී හා එම නිල සම්බාහන ක්‍රමවේදයේදී කන මුළු ශරීරයම යතුරු පුවරුවක් ලෙස සලකනු ලැබේ. කනේ පමණක් අදාළ නිල ස්ථාන දෙසීයක් පමණ ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇති අය ඇන්ටන් ජාශූරය දොස්තර මහතාගේ කලිනිකල් ඇකිවපංචර් නම් පොතේ හස්සිය හැට පස්වනි පිටේ සිට ඉදිරියට කියවා බලන්න. වසර දෙදහසකට පවන පෙරපවා චීනයේ මේ පිළිබඳව පිරිසිදු දැනුමක් දියුණු බවට සාක්ෂි වසයෙන් අදාළ ලේඛනයන් එක්දස් නම්සය හැත්තා තුනේදී. පුනාන ප්‍රදේශයෙන් මතුකරගෙන ඇත. මේ අතරවාරයේ බටහිර රටක් වන ප්‍රන්සේ දොස්තර සී නොසියර් මාතාගේ මූලිකත්වයෙන් එක්දාස්නංස පණහය සිට මෙම කන් ආසිතද නිල හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර කිරීම ක්‍රමය ක්‍රියාත්මක වී ඇත. මේ සියල්ලෙන් ඔප්පුවන්නේ කන රෝග ලක්ෂණ දැනගැනීමේදී හා අදාළ ප්‍රතිකර්මවලදී විශේෂ වන බවයි. මෙලෙස කනේ ඇති උනන්දුකාරක ස්වභාවය හුවා දක්වන තතාගතයන් වහන්සේ භාවනා කරන අවස්ථාවේදී නිදිමත ගතිය පහළුවහොත් කන ඇදීම මිරිකීම ආදියෙන් නිදිමත කඩා ගන්න හැටි දක්වා ඇත්තේය. නෝචේතේ ඒවං විහෙරතෝ මිද්දම් පහියේත තතෝ ත්වං මොග්ගල්ලාන උහෝ කන්හසෝතානි ආවිඤ්ජය්‍යාසි පානිනා ගත්තානි අනුමජ්ජය්‍යාසි තානං කෝ පනේතං විජ්ජති යන්තේ ඒවං විහෙරතෝ මිද්දං පහියේත අංගුත්තර නිකාය වෙළුම 4 පිටුව 408 මෙසේ වාසය කරන තාගේ ඒ මිද්ධ නිදිමත ඉදින් ප්‍රහීන නොවේ නම් මොග්ගල්යානනී ඉක්බිති දෙකන් සිලුහා ගාත්‍ර අත්ලෙන් පිරිමදුව මෙසේ වාසය කරන තොපගේ ඒ මිද්ධ ප්‍රහින්න වන්නේය යන මේ කරුණ විද්‍යාමාන වන්නේය දැනට ඉදිරිපත් වී ඇති තොරතුරු අනුව බොහෝ අසත්‍ය රෝග සම්බන්ධයෙන් කන කල්තියා රෝග ලක්ෂණ දක්නමින් රෝග නිර්ණයට උදව් කරයි. කනේ ඒ නිල වුවමනාවෙන් පරිස්සා කළහොත් ඒ පිළිබඳ විශේෂඥයකුට රෝගය හඳුනා ගැනීමද ඊට ප්‍රතිකාර කිරීම මගින් සුයද ලබාගැත් හැකිය. එලෙස දියවැඩියාව ටයිරොයිට් ග්‍රන්තිවල පිළිකා ආතරයිටස් රුමැටික් වේදනා අක්මාවේ පිළිකා හෙපටයිටිස් ඇදුම සහ සාමාන්‍ය පිළිකා ආදී රෝග සහිත ඇත්තන් විශේෂයෙන් උනන්දුවිය යුතුය. මෙහිලා දක්වා ඇත්තේ අත්වලක් පමණි. වැඩිවිස්තර සාකච්ඡා කිරීම මෙහිලා අරමුණ නොවේ. මෙවන් උනන්දුවක් ඇති කෙනෙක් දිනපතා කනපෙදෙස මදු උණසමට සාදාගත් පරණ මූත්‍රා හා ජලය එකට දෙක ප්‍රමාණයට කවලම් කොට සාදාගත් ද්‍රාවණයකින් සෝදා විනාඩි ගන්නක් හොඳින් සම්බාහනය කළ යුතුය. පසුව මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න. තමාට තමාගේ ආහාර විහාර මනෝව්‍යාපාර පිළිබඳව. තවමත් හොඳටම විශ්වාස නැති නමුත්. මෙම ක්‍රමය අත්හදා බැලීමට කැමැත්තක් ඇති අය මෙලෙස මූත්‍රා ද්‍රාවණයකින් කන තෙමා හොඳින් සම්භාහනය කිරීම ආරක්ෂාකාරී මෙන්ම ප්‍රතිඵලදායි බව සිතට ගනිත්වා එයින් සැබෑ වෙනසක් අත්දකින්නේ නම් ක්‍රමයෙන් තමාගේ ආහාර විහාර මනෝ ව්‍යාපාරකම නැවත සලකා බලන අතරවාරයේ මෙම ස්වමූත්‍රා ක්‍රමෙන්ට ටිකෙන් ටික බැසගත හැක මුඛ රෝගෝ මුඛයේ රෝග oral diseases ජීවහා රෝග යටතේ දක්වා ඇති මුඛ සෝදන ක්‍රමය මුඛ රෝග සඳහාද මූත්‍රා එකසේ ගුණදායකය මුඛයේ වනවීම තොල් පැලීම් සඳහා බීමත් මුඛයේ සේදීමත් අනුමතයි දන්ත රෝගෝ දත් රෝග dental diseases දත් සෙලවීම් කටගඳ ගැසීම් විදුර්මස් දියවීම් සඳහාද අංක හතර ජිව්හා රෝග යටතේ දක්වා ඇති ප්‍රතිකාර බලා ඒ අනුව භාවිතා කරන්න. කාසෝ කැස්ස කෝ් මෙය උගුරහා සම්බන්ධ සාමාන්‍ය කැස් අවස්ථාවක් නම් උගුර මූත්‍රාවලින් සේදීම මේ සඳහා ගුණදායක බව යට දක්වන ලදී. මේ දක්මන ලද කැස්ස ෂේරෝග නිසා ඇතිවක් නම් ඒ සඳහාද මෙම ප්‍රතිකර්මය සුදුසිය. සාසෝ ඇදුම ඇස්මා ඉන්ගේ බෝහ් අයිමාන් ප්‍රකාශක දොස්තර කාල් ජෝන් අසාධ්‍ය ලෙස ඇදම රෝගයෙන් පිළෙන්යක් විය. සම්මත වෛද්‍යක්‍රමවල පිහිට පැතූ ඇය ඒවායින්ම නට්ටං වන තත්ත්වයකට පත්වී සිටියාය. ආහම්බෙන් මෙන් මෙම සුව මූත්‍රා ප්‍රතිකාරය ගැන අසන්නට ලැබී අත්හදා බලා ඇත. ඉන් පසුව කොයි තරං ඒ ගැන විශ්වල් ප්‍රක්වීදයක් තම ජර්මන් සාගයන්ට මේ පිළිබඳ හඳුන්වාදීම සඳහා මූත්‍රාවල ඇති සුවකිරීමේ ශක්තිය. The healing power of urine therapy. නම් පොත ජර්මන් බසින් ලියා එක්දස් නම්සේ අනුතුනේදී පල කලාය පසුව එය ඉංග්‍රීසියට නගා ඇත. මෙවන් මුල් බැසගත් රෝග සඳහා දැඩි සත්කාර ක්‍රමයට මුත්‍රා ප්‍රතිකාරය දිය යුතුය එනම් මුලින්ම උපවාස කිරීමෙන් ආරම්භ කළ යුතුය. මෙම උපවාස කාලය තුළ දින හතක් පමණ මුූත්‍රා හත් කර ඇගේ ගල්ලා සම්භානය කළ යුතුය. උපවාසයේදී සම්පූර්ණ දිනයම අලුත් මූත්‍රා හෙවත් එවෙලේම ලබාගත් මූත්‍රා හා ජලය පමණක් ගනිමින් ඝන ආහාරයෙන් වැළකී උපවාස කළ යුතු බව ඇය කියයි. මේ උපවාසය සඳහා දින තුනක් පමණ මූත්‍රා හා ජලය මත උපවාස කිරීම ද වෝට of ලයිෆ් නම් කෘතිය කළ ආම්ස්ට්‍රොන් මහතාද අනුමත කරයි. මෙවන් අවස්ථාවල මෙම ප්‍රතිකාරය පිළිබඳ පුහුණුවක් ඇති සෞඛ්‍ය සේවකුගේ සහයද ඇත්නම් වඩා හොඳය. මේ සඳහා ප්‍රතිකාර කරන තැන්වල ලැයිස්තුවක් පොත අගට යොදා ඇත. මෙවන් උග්‍ර ප්‍රතිකාර කිරීමට ඔබට කැමැත්තක් ඇතොත්. ප්‍රථමයෙන් වැඩිපුර පොත් කියවා අදාළ සහායකෙකුගේ ඇස් බැල්ම යටතේ එයට බසින්න. ඒ විශාල වසයෙන් තොරතුරු මේ වෙනුවට මුද්දරණය වී ඇතත්. මෙහිලා සියල් විස්තර අඩංගු කිරීම මෙම රචනයේ අදහස නොවේ. ඊට මේ අවස්ථාවද නොවේ. කෙසේ නමුත් මෙවන් ආබාධවලදී. බෙහෙත් පමණක් නොව තමාගේ ආහාර ගැනත් ජීවිකා ෘත්තියක යෙදේ නම්. එහි ඇති ධාර්මික අධාර්මික බවත් කායික වාචසික හැසිරීම ගැනත් අලුතෙන් සිතා බැලිය යුතුය. ආධ්‍යාත්මක දීපෑත්මක් ඇතියවුන් සඳහා නිර්දේශ කරන ලද මෙවන්නක් ලැබී ඇති පින්වත් ඔබට එසේ තමා ගැන අලුතින් සිතා බැලීමට දැන් කාලය පැමිණ ඇති බව සලකන්න. මානෝ මූත්‍රනම් අගනා කෘත්‍යය කළ දිවංගත රෝචි බහයි මනිබයි පටෙල් තුමා තමා පෙළෙමින් සිටි අසාධ්‍ය තත්ත්වක තිබූ ඇදුම රෝගය මෙම ස්ව මූත්‍රකමෙන් සම්පූර්ණය සූ පසුවය. පසුව මෙය ටූටෝ යූරින් ටෙරපී. නමින් ඉංග්‍රීසිට නගා ඇත මෙතුමා මාත්මා ගාන්ධිතුමාගේ සමකාලීන අනුගාමිකයෙක් විය. නාසයට ඉරීම නාසය සේදීම ආදිය ප්‍රාථමික ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදාගත හැක. ඩහෝ බඩදැවිල්ල හාට්බර්න් මේ පැවිද්දන් සඳහා බහුල තත්ත්වයකි. උදේ වගේ පමණක් ආහාර ගැනීමේ දීපෑත්ම නිසා මේ ගැන පැවිද්දැන් සැලිකිලිමත් විය යුතුය. මූත්‍රාවල ඇති ක්ෂාරගතිය මෙයට ඉක්මන් සහනයක් ගෙන දෙන අතර. ටික කලක් දිගට පානය කිරීමෙන් හා ආහාරවලින් පත්තියන්වීමෙන් පෝර්ණසුව ලැබිය හැක. ජරෝ උන ෆීව සාමාන්‍ය උනගාය සඳහා මූත්‍රා යොදා ඇඟ සම්භානය කිරීමත් තැවීමත් දක්වා ඇත. කුච්චිරෝගෝ උදරාබාධ ස්ටමක් ඒල්මන්ස් මේ බොහෝ රෝග තත්ත්වයන් හැඳනීම සඳහා යොදන පොදු නමකි. මේ සඳහා මූත්‍රා පානය උදෙම්ම පිටවන මූත්‍රාවල මුල් කොටස ඉවත් කර මැද ධාරාවෙන් ලබාගත් මූත්‍රා පානය කරන්න. මුලින් වීදුරු භාගයක් පමණ ප්‍රමාණයක් පුරුදු කරගෙන ක්‍රමයෙන් දියුණුවක් ලබාගත හැක. මෙම ප්‍රතිකර්මය ආමාස ගතවන ස්ටමක් අල්ස සඳහාද සුදුසුභා වාර්තා වී ඇත. මෙම ප්‍රතිකර්මය ආමාසගත වන සඳහාද සුදුසුභා වාර්තා වී ඇත. ඇමරිකානු ජාතික දොස්තර ජෝන් වයිසන් හවසන් මහතා මූත්‍රාපානයෙන් තම බඩේ අමාරු සුවකරගෙන ඉන්පසු මෙම ප්‍රතිකාර ක්‍රමය ලෝ පුරා පැතිරවීම කෙරෙහි විවිධ ආකාරයෙන් උනන්දු වූ ආකාරය පිළිබඳ පුවත් ඒ පිළිබඳ රසවත් තොරතුරු සඳහා කියවන්න. මුච්චා සිහිමූර්ජාව ෆේන්ටිං මේ බොහෝ විට ඇතිවන්නේ වෙනත් ශාරීරික ආබාධයක අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙසත. එම නිසා මූලික ආබාධය හෝ අනතුර හඳුනාගෙන එයට අන ප්‍රතිකාර කිරීමට සිතට ගත යුතුය. ඍජු ප්‍රතිකාරයක් දැක්වීම අසීරුය. පක්ඛන්දිකා ලේබඩයෑම ඩිසෙන්ට්‍රී මේද හේතු කීපයක් නිසා මතුවිය හැක. ඇමීබික් ඩිසෙන්ට්‍රී සඳහා නම් ආශ්චර්ය ජනක ලෙස සුව වූ අවස්ථා වාර්තා වී ඇත. Wonders of Europathy නම් පොතේ කත්ෘතුමා මෙම පූතිමුත්ත බේතට යොමුවී ඇත්තේ. මෙම ඇමීබා අතිසාරය නිසාය. එය සඳහා සාමාන්‍ය වෛද්‍යවරු පාසා ඇත්තේ. මෙය මැරණතෙක් සුව කරන හැකි වර්ගේ යාවජීව රෝගයක් ලෙසේ. එය සාමාන්‍ය වෛද්‍යවරු කවුරුත් පිළිගන්නා සත්‍යයකි. නමුත් අරුම බේතක් ලෙස මෙම මූත්‍රා අත්හදා බලා ක්‍රමික භාවිතයෙන් තමාද මවිතයට පත් කරමින් සුව වූ බව පවසන එතුමා. අද මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා පූර්ණ කාලීනව කැපවීමකින් යුක්තව ඉදිරිපත් වී ඇත්තේ තම ආදායම්බදු උපදේශකයෙකු වසයෙන් තිබූ ස්වයන් ප්‍රකියාවට ආයුබුවවන් කියමින්ය. උදේම පිටවෙන මූත්‍රාවල මැද කොටස පානය කිරීම පොදු ප්‍රතිකාරයයි. සූලා ඉදිමම ස්වැලෙන්. වකුගඩු අමාරු උස්සන්වීම නිසා ශරීරයේ ඇතිවන රාජීමා ඩොප්සේ. හෙවත් ඉදිමම පවා සුවකිරීමේ ශක්තිය පිළිබඳ සිත්ගන්නාසුල් ප්‍රෝට්ටි සුලබය. විසූචිකා බඩරිදුම ග්‍රයිප්ස්. මෙයද විවිධ ආමාසගත රෝග නිසා හටගනී. කුච්චිරෝග හා පක්කන්තිකා රෝග යටතේ ඇති විස්තරය බලන්න උදේම පිට වෙන මූත්‍රාවල මැද කොටස පානය කිරීම පොදි ප්‍රතිකාරයයි. කුට්ටං ලාදුරු ලෙප්‍රොසි ලාදුරු රෝගීන් මෙම බුද්ධ ශාසනයේ පැවිද්ද උපසම්පදාව ලැබීමට සුදුස්සෝ නොවෙත්. ඔවුන් සඳහා මෙම පූතිමුත්ත වේසාජ්‍ය අනුදන වදාරා ඇතැයි සිටිය නොහැක. නමුත් ප්‍රතිකාරය සහන්දායි ප්‍රතිඵල් ලබා දෙන්නවත් සැකයක් නැත. ගණ්ඩෝ ගඩු බොයිලස් ගඩු සහිත පුද්ගලයන්ද උපසම්පදාව සඳහා අව්‍ය පුද්ගලයෝය. එම නිසා මෙම භව්‍ය පුද්ගලයන් සඳහා අනුදැන වදාරණ ලද්ද ගැලපේ යැයි සිටිය නොහැක. නමුත් ප්‍රතිකාරය සහන්දහයි වන බවට සැකයක් නැත. මූත්‍රා ආලේපය සුදුසු ප්‍රතිකාර ලෙස දැක්විය හැක. කිලාසෝ සුදු කබර විටිලයිගෝ මෙම සුදු කබර රෝගය සහිත පුද්ගලයන්ද උපසම්පදාව සඳහා අභව්‍ය පුද්ගලයෝය එම නිසා මෙම භව්‍ය පුද්ගලයන් සඳහා අනු දැනවාදානු ලද්ද ගැලපේ යැයි සිතිය නොහැක. නමුත් බලාපොරොත්තු පහළ කරවන සුළු වාර්තා පොත්වල දක්නට ලැබේ උනන්දුවන්ව. සෝසෝ ක්ෂයරෝගය ටියවබකිවලෝසිස් TB දිනක් ජන්කිකුන්ට් කරාදිවන පාරය හිඟන්නෙකු විය හෙතම ඇවිදින ඇටසැකිල්ලක් වැනි කුස වූ පුද්ගලයකු විය තොරතුරු විමසීමේදී ෂයරෝගයක බව දැනගතිමි දෛවයේ සරදමක තරම හිඟන්නෙකු මෙවන් ලෙඩකට ප්‍රතිකාර සඳහා මුදල් කෙසේ ලබන්නද අප ඔහුට සිවම්භූ ස්වමූත්‍ර අපතිකාරය එනම් මේ ලෙඩේ සඳහා දවසේ පිටවන සියලුම මූත්‍රා පානය කරන අතරට මූත්‍රා යොදා කය සම්බාහනය කිරීම පිළිබඳ උපදෙස් දුන්නෙමු. දින දෙකකට පසු ඔහු පැවසුවේ. අවුරුදු ගණනාවක් තිබූ කැස්ස භාගයක් තරන් සුව වූ බවත්. හය මාසයක් තරම් පැරණි බඩේ කැක්කුම සුව වූ බවත්ය. සතියකට පසු මගේ බිරිඳ මුණ ගැසී ඇති ඔහු දැන් සුවය ලබා ඇති බව දක්වා ඇත්තේ ඇගේ පාදය අතගා ස්තුති කරමිනි. මෙම සෝමූත්‍රා පිළිබඳව මුලින්ම ලෝට හෙළිදරව් කළ ජW ආම්ස්ටෝන්ක් මාතා තමාගේ එම ඉතිහාසගත පොතේ දක්වා ඇති ආකාරයට තමාගේම මූත්‍රා බේතක් වසයෙන් සාර්ථක ලෙස පාවිච්චි කරන්නට පෙළඹී ඇත්තේද ශයරෝගයට පිළියමක් වසයනි. එයින් ලැබුන් සහනය මතින් උනන්දූ ඒ මහතා ඇති කළ බෝටර් of life. නම් වූ පදනමක් ආයතනයේ සාකා අද ලෝපුරා පැතර ඇති අතර එහිදී මෙම බේතින් සුව කරන ලෙඩ්ඩු ප්‍රමාණය අසීමිතය. විශේෂයෙන්ම දැනට ලෝපුරා පැතිරෙන ඒට්ස් රෝගය HIV වෛරසය අනුව මෙම සේරෝග තත්ත්වයන් ලෝකයේ නැවත හිස ඔසවන මෙම කාල සමයේ මෙම රෝගය ගැනත් ප්‍රතිකාරය ගැනත් දැනුවත් වී සිටීම වැදගත්ය. එහිලා ශ්‍රී ලාංකිකයන් වන අපගේ අදහල අවධානය මෙහිලා තවමත් ප්‍රමාණුවත් නැති බව විශේෂයෙන් මතක් කළ යුතු ඇත. අපමාරෝ අපස්මාර එපිලෙප්සී අපස්මාරය සහිත පුද්ගලයන්ට උපසම්පදාව සඳහා අභව්‍ය පුද්ගලයෝය. එම නිසා මෙම භව්‍ය පුද්ගලයන් සඳහා අනුදැනවදාරණ ලද්ද ගැලපේයයි සිතිය නොහැක. බොහෝ විට කර්මරෝග ගණය ඉල්හා ගැනේ. දද්දු වටපනුරෝගය රිංවර්ම්ස් මේ සමේරෝගයකි. උදෙම්ම ලබාගත් මූත්‍රා මැද කොටස. එවලේම හෝ දවසේ පසු වේලාවක හමේ කසන කොටසේ ආලේප කිරීම මේ සඳහා ඇති ප්‍රතිකාරයය. සමේ රෝග සියල්ල සඳහා මෙසේ මූත්‍රා ආලේප කිරීම පොදු ප්‍රතිකාරයයි. කණ්ඩු කැසිල්ල ඉච් මේ සිංහලෙන් කඩුවේගන් ලෙස හැඳින්නේ. වද දෙන ලෙඩකි. උදෙම්ම ලබාගත් මූත්‍රා මැද කොටස. එවලේම හෝ දවසේ පසු වේලාවක හමේ කසන කොටසේ ආලේපය කිරීම මේ සඳහා ඇති ප්‍රතිකාරයයි. ගෑ ඉක්මනින්ම කැසිලි දැවිලි ගතිය නැතිවන නමුත් කල්පවතින සුවයක් සඳහා දින ගණනාවක් දිගටම මෙලෙස ආලේප කළ යුතුය. අඩු තරමින් පැයක්වත් එසේ තිබෙන්නට හැර මද උනුදියෙන් හෝ ඇල්දියෙන් සෝදා හරින්න. සබන් ගෑමෙන් හෝ වෙන කිසිම කෘතිම ආලේප ගැල්වීමෙන් වලකින්ම. සියලු සමේරෝගවලට මෙය පොදු ප්‍රතිකාරයකි. දෙක දාහත සහ දෙක එකසිය හත බලන්න. කච්චු විධාරණය රප්ෂන්. විධාරණය හෙවත් පිත දැමීම ලෙස මේ හැඳින්වේ උෂ්ණ ලෙඩකි. මේ සඳහාද මූත්‍රා ඉහත දැක් වූ ලෙස ආලේප කරන්න. උදේ පාන්දර මූත්‍රාවල මැද කොටස පානය කරන්න. රකසා පරොනයිචියා නකේහි විලේකි තට්ටානේ රෝගෝ අංගුත්තර නිකාය අටුවාවා අටසිය හතලිස් දෙක. පයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත මස කාගෙන වැඩීම නිසා ඇතිවන අධික වේදනාවයි. වද දෙන ලෙඩකි. උදේට පිටවන මූත්‍රා රිදෙන තැනට දමා පැයක් දෙකක් පමණ තිබෙන්නට හැර මද උණු ජලයෙන් සෝදා හරින්න. වේදනාව ඉක්මනින්ම නැතිවනු ඇත. නමුත් ප්‍රතිකාරය තව ටික දිනක් දිගටම පැවැත්වීමෙන් නිට්ටාවක් ලැබිය හැක. විතාචිකා සැරව බිබිලි. ශරීරයේ ඇති විසපිත කිරීමේ ක්‍රමයක් ලෙස සැරව බිබිලි හැඳින්විය හැක. මේ සඳහාද මූත්‍රා ඉහත දැක් වූ ලෙස ආලේප කිරීම කරන්න. උදේ පාන්දර මූත්‍රාවල මැද කොටස පානය කරන්න. ලෝහිත පිත්තං රක්ත පිත්ත රෝගය බ්ලීඩිං ඩිස්ඕඩර්ස් බාහිරින් සිදූ තැලීමක් හෝ වෙනත් තුවාලයකින් තොරව සිරුරේ පවතින මුක නාසා ගුතවැනිියූ කවර හෝ දොරටුවකින් අධික ලෙස ලේපිටවීමේ රෝගේ රක්තපික්ත නම් වේ. ප්‍රතිකාර වසයෙන් අංකදාහත ඉදුමුම යටතේ දක්වා ඇති විස්තරය කියවන්න. මදුමේ හෝ දියවැඩියාව ඩයබීටීස් මේ සඳහා පාන්දර මූත්‍රාවල මැද කොටස පානය කිරීම මගින් බොහෝ දෙනා විසින් අත්දුටු ප්‍රතිඵල ලබා ඇත. එසේ නමුත් ස්තිරසාර සොයක් සඳහා තම ආහාරගැන සැලකිලිමත් විය යුතුය. දෙකයි අසුනමය අංසා අර්ශස් පයිලස් අර්සස්යනු ගුදවලිත්‍රයෙහි මාංස අංකුර විශේෂයකි. ලාංකික ජනගහනයෙන් අඩකටම බලපාන රෝගයකි මේ. මේ සඳහා මද උණුසුම ඇති මූත්‍රා බේසමක ගුදමාර්ගය ගිලනසේ වාඩවී සිටීම හෝ මෝත්‍රාවලින් තෙමන ලද රෙදි අඹුඩයක් ඇඳීම හෝ ඉක්මන් සුවසදයි. එසේම උදේට පිටවන මූත්‍රාවල මැද කොටසගෙන පානය කිරීමද නොසිතූ තරං ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන්නකි. ආයුර්වේද ක්‍රමයේද මූත්‍රාපිර වූ ද්‍රෝණියක ලෙඩා බස්වා තැබීම මේ සඳහා අත්දුටු ක්‍රමයක් ලෙස විස්තර කරේ. ලංකාවේ නටබුන් අතර කීප පලකදීම හමුුවේ ඇති බෙහෙත්තරුව මේ සඳහා යොදාගන්නා ලද්දක් බාට විස්තරවේ. ආයුර්වේද සමික්ෂාව පළමු වෙළුම පළමු කළඹ එකසිය අසූ නමේ පිට බලන්න මේ ආයුර්වේද දෙපාර්මේන්තයේ ප්‍රකාශනයකි. පිලකා පිළිකාව කැන්ස මේ මුල් දුවන රෝගය පිළිබඳව සම්මත වෛද්‍ය ක්‍රම කිසිවක් නිත්‍ය පිළිතුරක් නොසපයන වර්තමාන තත්ත්වය යටතේ මෙම මූත්‍ර ක්‍රමය රෝගීන්ට විශේෂ බලාපොරොත්තුවක් ගැනදීමට සමත් වී ඇති බවට මේ වනවිටත් ලැබී ඇති මුද්‍රිත තොරතුරු ප්‍රමාණවත්ය. මෙම ප්‍රතිකාර ක්‍රමයට දැඩි සත්කාර ක්‍රමයක් යයි කිව හැකිය. සමහර අවස්ථාවල එන්නත් මාර්ගයෙන් පවා මූත්‍රා ශරීරගත කිරීම මෙහිලා නිර්දිෂ්ටයි. වස්ති කිරීම, උපවාස කිරීම, සමේ ආලේප කොට සම්බාහනය කිරීම ආදිය නිතිපතා ක්‍රමානුකූලව කිරීමේ ක්‍රම බොහෝමයක් දැන් භාවිතයේ පවති. 1 60 භගන්දලා ෆිස්චුලා මේ සුව කිරීමට අපහසු මහා රෝගයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. බොහෝ විට අර්ශස්වනි ආබාධ නිසාද හටගනී. එවිට අර්ශස් සඳහා නිර්දේශ කොට ඇති ප්‍රතිකාර කළ යුතුය. සාමාන්‍යයෙන් එම දැඩි සත්කාර ප්‍රතිකාර පන්තිය තුල බගන්දලා රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාරද සංග්‍රහ වී ඇත. පිත්ත සමුට්ටානා ආබාධා diseases originated from biles. පිත්තාශය සම්බන්ධ ආබාධ සඳහා මූත්‍රාපානය උපවාස කිරීම හා ආහාරපුර සලසා බැලීම යුතුය. සිවම්පූ කල්ප ස්ලෝකවල දැක්වෙන අනූ දෙක ස්ලෝකයට අනුව පිත කිපීම නිසා රෝග විස්සක් හටගන්නා බව දැක්වේ. සෙම්හ සමුට්ඨානා ආබාධා diseases originated from phlegm. මෙම නිසා හටගන්නා රෝග සංඛ්‍යාවද එම ශ්ලෝකයට අනුව විස්සකි. පොදුවේ මේ සඳහා නිර්දේශ කෙරෙන්නේ මුත්‍රාපානයයි. නාසය සේදීම නශ්‍ය කිරීම ආදියද අමතරව සහනයක් ලබා දෙනු ඇත. වාත සමුට්ටානා ආබාධහා. Diseases originated from wind. වාතය නිසා එලෙස රෝග අසුවක් හටගන්නා බව සැලයි. මූත්‍රාපානයට අමතරව ශරීරයේ ආලේප කොට සම්භානය කිරීම වාතමාරු සඳහා පොදු ප්‍රතිකාර ක්‍රමයයි. Sannipātikā Ābādhā Diseases originated from conflict of humors. මේ තුන්දොස් කිපීම ලෙස සාමාන්‍ය විවහාරයේ දැක්වේ. මූත්‍රාපානය මුල් කරගත් අනෙකුත් අදහාල ප්‍රතිකර්ම සුදුසු පරිසි යොදාගත යුතුය. කිසිම පෝතිමුත්ත ක්‍රමයක් අතුරු ආබාධ ඇති නොකරයි. උතුපරිනාමජා ආබාධා Diseases originated from change of weather. විවිධ ඉර්තුගුණ නිසා ඇතිවන ආබාධ සඳහා මූත්‍රාපානය කරන විට අදාළ අනුපාන සමග පානය කිරීම සිවම්බු කල්පෙහිද දක්වා ඇති නිර්දේශයයි. මෙහිලා මූත්‍රා සමග පොදුවේ අරලු කුඩු හා තවත් විවිධවන අවසදවලදීම වර්සා ඊර්තුවට හේමන්ත ඊර්තුවට මෙන්ම ග්‍රීස්ම ඊර්තුවට ගුණදායකව දක්වා ඇත. විස්තර සඳහා බලන්න ස්ලෝක අංක අනුහායේ සිට එකසිය හත දක්වා. මෙම සිවම්බු කල්පෙහි එන පොදු නිර්දේශය අනුව යමින් හෝ මූත්‍රවල යෙදු අරලු නිර්දේශය බෞද්ධ පොතපතට පසුව එක් වූවයයි සිටිය හැක. විසම පරිහාරජා ආබාධා Diseases originated from adverse conditions. මේවා පොදුවේ අසාත්මිකතාවයන් ලෙස දැක්විය හැක. යමක් සේවනයෙන් ඇඟට අගුණයක් පායිනම් එය අනිකෙකුට හිතව්වක් තමාට ඒ අසාත්මයයි. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම් පස. යන මේ සිව්පසය නොසරුප් ලෙස පරිභෝග කිරීමෙන් සිදුවන අසාත්මිකතාවයන් මේ යටතේ සලකා බලමු. ඊට අමතරව වූ චර්යාත්මක විසමතාවයන්ද කාර්මික කරණය නිසා වර්තමානයේ පැනනැගී ඇති සංකීර්ණතාද මේ අතතේලා සැලකිය යුතුය. මෙහිලා විශේෂයෙන් පිණ්ඩපාත පරිභෝජනය ආහාර ප්‍රථමයෙන් සලකා බලමු. තමන්ට ලැබෙන පිණ්ඩපාතය හෙවත් ආහාර පරිභෝජනයේදී. ඒවායගේ ඇති සප්පාය අසප්පාය බවට කෙතෙක් දුරට වළඳන්නා වගකිව යුතුද. මේ සම්බන්ධයෙන් අද ලෝකයේ කාතුලත් ඇති සංවේදී බව අඩුවීමෙන් දෝ බොහෝ විට අසප්පාය ආහාර ගැනීමෙන් විවිධ ආබාධවලට ගොදුරු වේ. මූත්‍රාපානය මෙම විසම පරිහාරය නිසා හටගන්නා රෝගවලට ක්‍රම දෙකකින් හිතකර ලෙස ක්‍රියාත්මක වේ. එනම් මෙම විසම පරිභෝජනය නිසා ශරීරයේ ඇතුළත හටගන්නා විවිධ විස පිටකිරීම සඳහා වහාම ලබා දෙන සහනයයි මෙය ප්‍රථම ක්‍රමයයි වෙදකමයි ඊට අමතරව දිනපතාම මූත්‍රා රස බැලීමෙන් බීමෙන් තමාටම වඩා සප්පාය ආහාර තෝරා ගැනීමෙහිලා මෙම ක්‍රමය අත්තලක් සපයයි මේ යටතේ මෙම ක්‍රමය මගින් සහනයක් බලාපොරොත්තු වන්නන් තද ඇඹුල් මිරිස් රස සහ ලුණු රස දුරු කළ යුතු බව පොදු අවවාදයකි. තමා දිනපතා පානය කරන මූත්‍රාවලින් මේ බව තමාටම පසක් කරගත හැක. මූත්‍රායනු මුකේටගත් ආහාර කායක්නි ව්‍යාපාරයටත් ඉන් අනතරුව ධාතුවක්නි ව්‍යාපාරයටත් භාජනය වීම සිදුවේ. ඒ සමගම මූත්‍රා නිස්පාදනය ඇතිවේ. එනම් මූත්‍රා නිස්පාදනය වීම පරිපාචන ව්‍යුහාවේ මැදිහත්වීමෙන් ඇතිවේ. ආයුර්වේද සමීක්ෂාව පළමුවෙළුම පස්වන කළඹ එකසිය අට පිට. මේ අනුව ආහාරයේ ගුණාගුණ පිළිබඳ සක්‍රීය නිර්ණයක් දිනපතා මූත්‍රාරස බැලීමෙන් ලබාගත හැකිය. එමගින් ක්‍රමක්‍රමයෙන් තමාට ගැලපෙන ආහාර තෝරා ගැනීමට උපකාරවීම මගින්ද රෝගයා දැනුවත් කරයි. සප්පාය ආහාර ගැනීමෙන් පසු නිකුත්වන මූත්‍රාවල කිසිම නුරුස්නාගතියක් නැති බව අත්දක ගැනීමට වැඩිකල් නොයයි. මෙය දෙවන ක්‍රමයයි. හෙදකමයි. ආයුර්වේදයේ පවා තදබල ව්‍යායාම තියුණු අවසද සේවනය රළු ආහාර පමණට වැඩියෙන් ගැනීම පමණට වැඩියෙන් මත් පැන් ගැනීම වේගෙන් දිවෙන වාහනවල නිතරයෑම අනුපමංස අකැප මාංස අධ්‍යාසන අධික ආහාර අනුභවය සහ අජීර්ණයන හේතු මූත්‍රාරෝග සඳහා හේතු වසෙන් හඳුනාගෙන ඇත. මේවායේ ඇත්ත නැත්ත තමාම අත්දැක මේවායෙන් වැළකීමට තුඩු දෙනසේ මෙයාකාරයෙන් ස්ව මූත්‍රා පානය කරන රෝගියා දැනුවත් වනු ඇත. ඕපක්කමිකා ආබාධා Diseases originated from devices practiced by others. මෙහිලා ගැනෙන්නේ හදිසි අනතුරු ආදියෙන් වන ආබාධය. වදබන්ධන නිසා වන ආබාධය යනාදී මෙවන් තත්ත්වයන් යටටේ කිසිම හෙදකමක් ගැන බලාපොරොත්තු තැබිය නොහැක. නමුත් අනතුරින් වදයෙන් පසු ඒවාට ප්‍රතිකාරය පිණිස පෝතිමුක්තය සුදුසු පරිති යොදාගත හැක. විස සහිත ආයිදවලින් සිදූ තුවාල සඳහාද මෙම ප්‍රතිකාරය සුදුසු බව වාර්තා වී ඇත. සූත්‍රපිටකයේ මූත්‍රා මගින් විස නැසීම සිදුවන බව හුවා දක්වා ඇත. මහා විකට භෝගය එනම් මූත්‍රා අසූචි අලු සහ පස් මිශ්‍ර කොට වැළඳීම සර්ප විසට ප්‍රතිකාරය ලෙස දක්වා ඇත. තේනකෝපන සමයේන අඤ්‍යතරෝ බික්ඛු අහිනා දට්ඨෝ හෝති භගවතෝ ඒතමත්තං ආරෝචේසුං අනුජානාමි භික්ඛවේ චත්තාරි මහා විකටානි ධාතුං ගුතං මුත්තං ජාරිකං මත්තිකන්ති අතකෝ භික්ඛූණං ඒතද හෝසි අපපටිග්ග හිතානි නුකෝ උදාහු පටිග්ග හේතබ්බානි භගවතෝ ඒත මත්තං ආරෝචේසුං අනුජානාමි භික්ඛවේ සතිකප්පිය කාරකේ පටිග්ගහපේතුම් අසති කප්පියකාරකේ සාමංගහෙත්වා පරිබුංජිතුන්ති මහා වග්ගපාලිය වෙලුම දෙක පිටුව 534 එකල්ලි එක්තරා මහණෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ වේ භාග්‍යතුන් වහන්සේට මේ බව සැලකලහ මහණෙනි මල මූත්‍ර උණු අලු සහ මැටි යන සතර විකටය දෙන්නට අනුදනමි. එකල්ලේ භික්ෂූන්ට නොපිළිගත් මල ආදී හුද නොහොත් පිළිගත යුතු මල ආදී හුදැයි මේ සිත්විය. භාග්‍යතුන් වහන්සේට මේ බව සැල කළහ. මහනෙන කැපකරයකු ඇතිකල්ලි පිළිගන්නවා ගන්නටද කැපකරයකු නැතිකල්ලේ තමම්ම ගැන වළඳන්නටද අනුදනිමී. විසස්න යනු මූත්‍රාවලට ආයුර්වේදයේ දක්වා ඇති නමකි. එයි තේරුම විස නාසකය යන්නයි. කම්ම විපාකජා ආබාධා diseases originated as a result of kamma කර්ම විපාක හේතුවෙන් ඉදිරිපත් වන ආබාධ සඳහා මෙවන් ක්‍රමවලින් ඍජු ප්‍රතිකාර බලාපොරොත්තු විය නොහැක කෙසේ නමුත් ඒවායින් වන පීඩාවන් අවම කර ගැනීම කෙරෙහි සිත යෙදීම මැනවි. මේ නිසා කෙනෙකුට මෙම පෝතිමුත්ත බේත පාවිච්චි කළත් යම් යම් ආබාධ ඇතිවීම වැලක්කය නොහැකි තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේටත් ප්‍රාතන් වහන්සේලාටත් මෙම කර්ම විපාකමය ආබාධ සාධාරණය. ඉඳින් සර්ව බලධාරී දෙවියකු මේ ලෝකෙ මැබ්වේ යයි යමෙක් අදහිනම්. ස්ලෝකකාරයන් ඔවුන් සමච්චලට ලක් කරන්නේ මෙසේය. අහෝ නිර්මාණ කෞශල්්‍යා යේන ලෝකං විනිර්මිතා ජගත්‍යස්මින් සුවිපුලේ ස්වස්ථතෝනයි කෝප ලබෙය්යතේ. යම් නිර්මාපකයෙක් මේ ලෝකය නිර්මාණය කරන ලද්දේ යයි කියන්නේද. අහෝ ඔහුගේ නිර්මාණ කෞසල්්‍යයක මහිම මේසා විශාල ලෝතලේ එකම ස්වස්ථයකුදු සෞඛ්‍ය සම්පන්නයකුදු දැකිය නොහැක්කේය. ඇත්තටම සර්ව බලධාරයා රෝගියෙක්ද. සීතන් සීතල කෝල් සීත නිසා වන සෙම්ම රෝග සඳහා නම් නස්්‍ය කිරීම සුවේලවයි. අලුත් මූත්‍රා හෝ දින 6ක් 7ක් පරණ මූත්‍රාවලට උණු වතුර මිශ්‍ර කොට මද රස්නියෙන්ගෙන නස්්‍ය කරන්න. නැත්නම් නාසයට උරා සෝදන්න. සීත නිසා වන සෙම්හරෝග දුරලයි. එවරස් කන්ද නැගීම සඳහා අසාර්ථක නමුත් දැඩි වීරියකින් කටයුතු කළ මොරිස් විල්සන් මහතා තමාගේ නිරෝගීකමටත් අසහාය එඩිතරකමටත් හේතුව තමාගේ මෙම මූත්‍රාපති කර්මය බව ප්‍රකාශ කර ඇත. එසේම ටිබෙට් රටේ ලාමාවරු මූත්‍රා ප්‍රසිද්ධ ලෙස භාවිතා කරමින් තම ඒකචාරී ජීවිත ගත කරනවාට වාර්තා ඇත එක තිස්තුන. එසේම එස්කිමෝවරුද පවතින් දැඩි සීතල අවස්ථාවන් හිදී මතුපිට සමේ තම මූත්‍රා ආලේප කිරීමෙන් එවන් සීතලයකින් විය හැකි හානි මඟහරවා ගැනීමට පුරුදුව සිටිත්. උන්හං තද උණුසුම හීට්. අධික හිරුරස්මිය නිසා සම පිලිස්සී රතුවයෑම සිදුව විටකදී එම සම ප්‍රදේශයේ මූත්‍රා ආලේප කිරීමෙන් සුවයගෙනදේ එවන් තද හිරුරස්මයක් ඇතිතැනකට යාමට සිදුවහෝත් කල්තියා සමේ විවෘත ප්‍රදේශවල මූත්‍රා ආලේප කිරීමෙන් පසුව යෑමෙන් සමටවන හානිය වළක්වා ගත හැක. අනෙකුත් පිලිස්සීන් තුවාල සඳහාද ආලේපය අනුමතයි. ජිගච්ඡා බඩගින්න හංග බඩගින්නේ සිටීම රෝග බොහෝමයකට ප්‍රතිකාරයක් ලෙස ඉන්දියාවේ භාවිතා කෙරේ. මේ හැඳින්වෙන්නේ උපවාසය නමින්ය. උපෝසතයද එයින් නිපන් පදයකි. මෙය ගුණදායක ආරක්ෂාකාරී ප්‍රතිකාරයක් නමුත් සියල්ලටම එය කළ නොහැක. ප්‍රතිපත්තිගරුක පැවිද්දන්ට නම් මේ හුරිය. කෙසේ නමුත් සාරීරික සෞඛ්‍ය සඳහා උපවාස කරන අවස්ථාවලදී. ජලය සහ මූත්‍රා පමණක් පානය කිරීමේ ක්‍රමය ආධනිකයාටත් අනෙක් අයටත් එකසේ පහසු ක්‍රමයකි. මෙලෙස උපවාස කිරීම නිදංගත මහා රෝග සඳහා නිතර නිර්දේශ කරේ. එහිදී මූත්‍රා යොදාගන්නා ආකාරය පිළිබඳ විස්තර තරමත් දිගය ඒ සඳහා දෙක හතලිස් අටද බලන්න. පිපාසා පිපාසය තර්ස්ට් චාරිකාවල යෙදීමේදී දුරගමන්යෑමේදී තමන්ගේ පානීය ජලය ගෙන යෑම හොඳ පුරුද්දක්. නමුත් මෙම පුරුද්ද ඇති අයටත් බොහෝ විට අකරතැබ්බලට මූුණ පෑමට සිදුනුවන්නේ නොවේ. විශේෂයෙන් යුදබිමේ මුහුදමැඳ නිරුද්ධක කතරය එවන් අකරතැබ්බවලට මූුණපාන්නන්ට මෙම මූත්‍රාපානය කදිම ස්වභාවික පිළිතුරක් සලසයි. මෙම මූත්‍රා එවන් අවස්ථාවන්ට අත්‍යවශ්‍ය කරන ද්‍රව ප්‍රමාණය පිරිමසා පිපාස සංසිඳවා දෙමින් අවශ්‍ය කරන ශාරීරික ශක්තියද සහතික කරලයි. ලෙඩ රෝගවලට බඳුන්වීමට ඇති අවස්ථාවන් මඟහරවයි. නමුත් මෙය ඒ සඳහා කල්තබාම පුරුදු කරගෙන තිබීම නම් වැදගත්ය. උච්චාරෝ මල පහ කිරීම එක්ස්ක්‍රීෂන් සාමාන්‍ය ලෙසින් මල පහ නොවීම සෑම වැඩිහිටියන් දෙදෙනෙකුගෙන් එක්කෙනෙකුටම ඇති කියාගත නොහැකි අපහසුතාවයකි. මේ සඳහා මෙම පෝතිමුත්ත බෙහෙත සලසන සහනය පොඩි නැත මෙන්න අත්දැකීමක්. තුන්වන දිනේ ඉතාමත් අමාර්ුවෙන් මූත්‍රා උගුරක් බී ගතිමි මීළඟට සිදුවන්නේ කුමක් දැයි බැලීමට නිසල්මන්න බලා සිටියමි. මූත්‍රාහස හිතූ තරං අපුල නැත. මද ලුණු රසයක් කටේ ඉතිරි වුණත් ඉක්මනින් ඒ පහවී ගියේය. මම මීට වඩා අමිහිරි බේත් විවිධ රෝග සඳහා පාවිච්චි කර ඇත්තෙමි. විනාඩි පහකින් පමණ මල පහ කිරීමේ අවශ්‍යතාවය දැනින. වැසිකිලියේ වාඩි වූ සැනින් පහසුවෙන් මල පහවිය. බොහෝ කලක් සිරමැදිරියක අපිරිසිදු සිරබත් කමින් සිටි මට කලකපටන් පැවති මගේ මලබද්ධය මෙලෙස දුරුවීම අසිරියකි. තවත් විනාඩි පහකින් නැවතවරක් මලභාවිය ඉන් පස විශාල සහනයක් දෙනුනි. එතන් පටන් මම දිනපතා උදෙන්ම මූත්‍රා පානය කිරීම පුරුද්දක් ලෙස කෙළිමි. මලපා කිරීමේ පරණ පුරුද්ද ඉන්සසු නැවත නොවීය. විස්තර බලන්න දෙක අනුහතර. පස්සාවෝ මූත්‍රපිට කිරීම යුරිනේෂන් මූත්‍රා පහ කිරීම සම්බන්ධ අපහසුතාවන්ට මූත්‍රා අඩස්සිය යයි කියන ලැබේ. මෙය අසීරු තත්ත්වයකි. එවිට විකල්පයක් ලෙසට නිර්දේශ කරන්නේ නිරෝගි බාල ළමයකුගේ මූත්‍රාපානය දීමයි. තමාගේම මූත්‍රා ටික ටික පිටවන්නට පටන්ගත් තැන පටන්. තමාගේම මූත්‍රා පානය කරන්න එක තිස්තුන. ඊට අමතරව මූත්‍රා මාර්ගයේ ගල් හිරවීමේ ආදිය සඳහාද මෙම මූත්‍රා ප්‍රතිකර්මය අනුමතයි 218 මූත්‍රා සමග ලේ පිටවීම සඳහා හීමචූරියා එක දිගට දින 30ක් තමාගේම මූත්‍රා පානය කරන්න 127 මූත්‍රා සමග ලේ හෝ සැරව පිටවන අවස්ථාවල මම ප්‍රතිකර්මය ගැලපේද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස මෙලෙස විශේෂයෙන් ලියා දක්වා ඇති බව වටහා ගන්න. පෝතිමුත්ත බේසජ්ජය පාවිච්චි කරන ක්‍රම මෙම බේත උපසම්පදා වූ භික්ෂුවක් අනිවාර්යයෙන්ම දත යුතු දැනගෙන යාව ජීව වශයෙන් හෙවත් දිවි ඇතිතෙක් පාවිච්චි කළ යුතු බෙහෙතක් වශයෙන් දක්වා ඇති නිසා එය විශේෂ ලක්ෂණයන්ගෙන් සමන්විත විය යුතු එකකි. එනම් නොමිලේ ලැබෙන්නක් විය යුතුය. භාවිතා කරන ක්‍රමය එකක් විය යුතුය. ඒ සියලු රෝගාබාධයන් සමනය කරන්නක් විය යුතුය. එසේම රෝග නිවාරකයක්ද විය යුතුවන්නේ. වෙන විදියකට කෙවහොත් කෝකටත් තෛල්ලයක් විය යුතුය. සාමාන්‍ය දැනුමක් ඇත්තකොට පවා ක්‍රියාවට නැංවිය හැක්කක් විය යුතුය. මෙහිලා ගුරු මුෘෂ්ටියක් නොතිබිය යුතුයි. කාගේවත් අධිකාරී බලයක් නොතිබිය යුත්තකි. එවැන්නක් සඳහා මෙලෙස ක්‍රමවේදයක් ලියා දැක්වීමට හේතු තිබේ. මේ සාමාන්‍ය භාවිතය වනාහි ඉහත දැක්වන තත්ත්වයන්ට යටත් ඉතාමත් සරල එකකි. ස්වභාවෙන්න එම සරල ක්‍රම වෙදකමක් මෙම හෙදකමක්ද වන්නේය. නමුත් මේ හෙදකම මෙතෙක්කල් නොසලකීම නිසා යම් යෝගාවචරයකුගේ රෝගතත්ත්වය උග්‍ර අතට හැරී ඇත්නම් හෝ. සංකීර්ණ තත්ත්වයකට පත්වී ඇතිනම් ප්‍රතිකාර ක්‍රම ඒ අනුව හැඩගස්වා ගත යුතුය. ඒ සඳහා අද මේ වන විට එලි දැක්වී ඇති තොරතුරු ප්‍රමාණය ඉහතින් දැක්වූ සුවිශේෂී ලක්ෂණයන් ආරක්ෂා කරන අතර අමතර දැනුමක් ලබාදීමට සමත්ය. මේ අනුව භාවිතා කරන ක්‍රම අනුමාතෘකා දෙකක් යටතේ සංග්‍රහ කරමු වෙනම්. එක සරල වෙදකම මෙන්ම හෙදකමත් සලසන මූලික ක්‍රම දෙක ඊට අමතර වූ විශේෂ තත්ත්වයන් යටතේ අනුගමනය කළ යුතු විශේෂඥ ක්‍රම එක වෙදකමත් හෙදකමත් සලසන සරල මූලික ක්‍රම මේ යටතේ මූත්‍රාපානය හා පොදුවේ ආබාධිත ස්ථානයේ පිටින් ආලේප කිරීම යන ප්‍රයෝජන දෙක දැක්විය හැක. ආධිනකෙකුට කිසිම පැකිලීමකින් තොරව මෙම ක්‍රම දෙක අත්හදා බැලිය හැක. එමගින් ඉක්මංවුද පුළුල්ලුද සුවසානරසක් අත්විඳිය හැක. මුත්‍රාපානය පානය සඳහා ඉතාමත් සුදුසු වන්නේ උදෙම්ම පිටවන මූත්‍රාධාරාවේ මුලහා අන්තිම කොටස ඉවත් කර ලබාගන්නා එහි මැද කොටසයි. සිවම්බෝ කල්ප විදිනම් හින්දු උගැන්වීමේ මෙය උපමාවකට අනුව දක්වන්නේ විසසර්පයන්ගේ එම විස ඇත්තේ සාමාන්‍යයෙන් උගේ මුකේ හා වල්ගේය මුත්‍රාධාරාවේද මුල හා අග එලෙස ඉවත් කළ යුතුය මැදකොටස ගුණදායකය මෙලෙස ලබාගත් මුත්‍රා පටන් ගැන්මේදී වීදුරු භාගයක් පමණ එවේලේම පානය කරන්න. එසේ කිරීමට අපහසුනම් මද උණුවතර වීදුරුවකට එලෙස ලබාගත් මූත්‍රාවලින් ටිකක් තමා පානය කරන්න. ක්‍රමයෙන් මෙසේ එකතු කරන මූත්‍රා ප්‍රමාණය වැඩිකරමින් ගොස් කෙලින්ම මූත්‍රාපානය කරන්න පුරුදුවන්න. එසේත් නැත්නම් මුලදී මූත්‍රාවට මී පැන්තියක් තමා පානය කරන්න. බින්දු වසයෙන් දැමීම සඳහාද මෙසේ උදෙන්ම ලබාගත් මූත්‍රා ඇස් අමාරු කන්න අමාරු උගුර අමාරු දත් අමාරු ආදියෙහිදී එම ඇස් කන් උගුර මුඛය ආදියට දැමීමට සුදුසුය. ඇසට බින්දු කීපයක් දැමීම දවසකට 3-4 වතාවක් කරන්න. ඇස් අමාරු දුරු කරවයි. පෙනීම දියුණු කරයි. කනට දැමීමෙන් කන් අමාරු දුරු කරන බව ඊයතින්ද දක්නට යෙදුණි. ආබාධිත ස්ථානය පිටින් ආලේප කිරීම. මෙය ශරීරගත වසවිස සමය කුෂ්ට රෝග සහ විසසහිත සතුන් දෂ්ට කළ අවස්ථා වැනි අවස්ථාවලදී බහුලව පාවිච්චි කරන ක්‍රමයයි. මෙය මූත්‍රාපානය තරන් අපහසු නැත. ආයුර්වේදේද දැක්වෙන්නක් නිසා. බොහෝ දෙනා අසා ඇති කරුණකි. දැන්ට මුද්‍රණවී ඇති වටිනා අත්දැකීමක් නම් මේ සඳහා දින හතක් පමණ කල්ගිය මූත්‍රා ඉතාමත් කඩිනම් සහන සලසන බවයි. මෙලෙස දින ගණනාවක් පැසවීමට ඉඩහැර පාවිච්චි කරන නිසාම මෙයට පෝතිමුත්ත යන නම යොදා ඇත්තේ දැයි සිතිය හැක. පාවිච්චි කරන අවස්ථාවේ එය උණුවතුර සමඟ මිශ්‍ර කර. මදරස්නෙන් ආලේප කරන්න. පෑ දෙකක් පමණ සමේ වේලෙන්න්නට හැර මද උනුදියෙන් සෝදාහරින්න. කුෂ්ටරෝග සඳහා මෙමකම යොදන්නේ නම් සබම් පාවිච්්‍ය සම්පූර්ණයෙන් නතර කරන්න. කැසීම මියපුතු ගැසීම නතර කරන්න. දින ගණනකින් සම්පූර්ණ සුවය ගෙන දෙෙන අතර ගෑහැටියේම ලෙඩාට වෙනස දැනෙනට පටන්ගන්නව ඇත. සමහරුන් මේ සඳහා මුළු ඇඟම මෙම පෝතිමුත්‍ර ආලේපයෙන් පසුපු. පෑ දෙකක් වමන අව්වේ සිට ස්නානය කරත්. මූත්‍රා ප්‍රමාණය මදිනම් ජලය සමඟ මිසුකොට පාවිච්චි කරන්න. මෙලෙස යොදාගන්නා සල්ල ක්‍රමවට අමතරෝ විශේෂ භාවිතා ක්‍රම කීපයක් ඇත්තේය. ඒවා යොදාගන්නේ විශේෂිත අවස්ථාවන් සඳහාය. එම විශේෂිත ක්‍රම අත්හදා බැලීමට පෙර. ඒ සඳහා උපදෙස් සවිස්තර දක්වා ඇති පොතපත කියවන්න. මෙම රචනය අග දක්වා ඇති ඉංග්‍රීසි පොට්ටික හෝ අඩුමතරමින් කියවා බලන්න. එසේම අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිය බලන්න. මෙම තොරතුරු ඉතාමත් කැමැත්තෙන් දීමට එම විශේෂඥන් බලාපොරොත්තුව සිටි. රෝගතත්ත්වය මුල් බැසගෙන ඇති අවස්ථාවලට ඉහත දැක් වූ ක්‍රම දෙකට අනුව. විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නමුත්. සාමාන්‍ය පාවිච්චය නිතර කරන්නේ නම්. මෙවන් විශේෂ ප්‍රතිකාර ඇත්තටම අවශ්‍ය වන්නේ නැත. එම නිසා රෝග මුල් බැස ගන්නාතෙක් නොසිට සෞඛ්‍ය සංරක්ෂණය සඳහා සාමාන්‍ය පාවිච්චිය අදම පටන් ගන්න. දෙක විශේෂඥ ක්‍රම පත්තු ලෙස ආබාධිත ස්ථානවල වැඳීම වස්ති කිරීම නස්්‍ය කිරීම උපවාස කිරීම ගාත්‍ර සහ ගුද ප්‍රදෙස් මූත්‍රාවල වස්වා තැවීම මුඛ සෝදනය මූත්‍රා ආලේප කොට සමසා හිස්කබල සම්භාසනය කිරීම පත්තු ලෙස ආබාධිත ස්ථානවල බැඳීම අර්සස් අමාරු ඇතිවිට ගුද පෙදෙසේ මූත්‍රාවලින් පොඟවාගත් පුළුන් රොදක් තබා බඳින්න. සර්පවිස ගෝනුසු පත්තෑ විස දළඹු විස හෝ වෙනත් විසසහිත දෙයක් ගෑවුන තැනක් දිගින් දිගට වේදනා දෙයිනම් එතනට මදු උණුසුමින් යුත් පරණ මූත්‍රාවලින් පොඟවාගත් පුළුන් හොදක් හෝ තෙත් කරගත් රෙදි කැබැල්ලත් තබා බඳින්න වේලෙන්න වේලෙන්න මූත්‍රාවලින් තෙමන්න තුවාලය සඳහාද සුදුසිය. වස්ති කිරීම අර්ස සඳහාද මේ යෙදේ ආහාර මාර්ගයේ සමහර ආබාධ සඳහාද අසාත්මිකතා නිසා වන වසවිස ශරීරයෙන් ඉවත් කිරීමේදීද මෙම ක්‍රමය යොදා ගැනීම අසාත්මකතා නිසා මතුවන වසවිස තත්ත්වයන් යටතේ සාමාන්‍ය ඉන්ජෙක්ෂන් සිරිංජරයක් යොදාගෙන මූත්‍රා ප්‍රමාණය ටිකක් වස්ති කිරීම ප්‍රමාණවත්. නමුත් අර්සස් හා ආහාරමාර්ගයේ දුස්කර්තා වැනි අවස්ථාවලදී මූත්‍රා සමග උණුජලය කාලාම් කොට තනාගත් මද උණු මිශ්‍රණය වැඩි ප්‍රමාණයක් වස්තිකොට හැකි තාක් දුරට රඳවාගෙන තබා ගැනීම ප්‍රතිඵලදායකය. පිළිකා සඳහාද මෙම වස්තික්‍රමේ ඉක්මන් ප්‍රතිඵල ගැන දෙන බවට සාක්ෂි ඇත. නශ්‍ය කිරීම සයිනස් අමාරු සෙම්ප්‍රතික්ෂා අවස්ථා නාශය තදවීම ආදී අවස්ථාවලදී නශ්‍ය කිරීම ඉතාමත් සාන ලබාදේ. මුත්‍රාභාජනයකටගෙන එකක් නාස්පුඩුවක් වසා අනෙකින් මූත්‍රා ඉරීමද පසුව අනෙක් පුඩුවෙන් ඉරීමද පුහුණු කළ හැක මෙය මුලින් මුලින් අපහසු දෙයක් ලෙස දෙන්නත් ක්‍රමයෙන් ඉස්පොල්ල නොයන ලෙස කිරීමට තරම් හුරූ පසු වඩා පහසුවෙන් කළ හැක මෙමගින් සාමාන්‍ය ප්‍රතික්ෂාව සදහටම දුරු කළ හැකිය. උපවාස කිරීම බඩයෑම පාචනය ඇම්මිබා පාචනය අජීර්ණ අමාරු සඳහා මෙම උපවාසය අනුමතයි. දෙන හතරක් පවන මූත්‍රා සහ ජලය පමණක් ගනිමින්. උපවාස කටයුතුයි. මෙයින් ලැබෙන සහනය සිත්ගන්නා සුළිය. ඉන්දියාවේ හා බටහිර ජාතින් අතර ප්‍රචලිත ක්‍රමයකි. ප්‍රථමයෙන් ඊට ඇඟහුරු කරගත යුතුයි. ඒ සඳහා මූත්‍රාබීම ප්‍රථමයෙන් හුරු කරගන්න. ඉන් පසුව අධික ප්‍රෝටීන් ආහාර අඩු කරමින් දින දෙකක් පමණ පුහුණු කරන්න. ඉන් පසු මූත්‍රසා ජලය පමණක් ගනිමින් දින තුනහතරක් උපවාස කරන්න. නැවත ආහාර ගැනීමට ප්‍රථම පළතුරු ඉස්ම පමණක් ගනිමින් උදේවරුව ගත කරන්න. සරර සැහැල්ලු දිවාවේලකට පසු යළිත් පළතුරු ඉස්ම පානය කරන්න. ක්‍රමයෙන් ටිකෙන් ටික සුපුරුදු ආහාර ගැනීම සතියක් පමණ කාලය තුළ පුහුණු කරවා ප්‍රථම වතාවට කරන විට ඉතාමත් ක්‍රමාණුකූල අනුපිළිවෙලින් ආහාර අඩු කිරීම හා නැත හඳුන්වාදීම කළ යුතුය. ගාත්‍රසා ගුද පෙදෙස් මූත්‍රාවල බස්වා තැවීම. අතේ පයේ ඇගිලිකරු අතර ඇතිවන පීඩාකාරී කැසිලි ඉදිමුම් නියපොත්ත මස්කපාගෙන යමින් ඇතිකර වේදන ආදිය ඇති අවස්ථාවලත් අර්සස් කෙඩි ගුදයේ හා ලිංගක පෙදෙස්සල ඇතිවන ආබාධවැනි අවස්ථාවලට මෙම ක්‍රමය ඉතාමත් ප්‍රතිඵල සාතිකයි. අත්පාවල් හටගන්නා චර්මරෝග හා වසවිසවලින් වන ආබාධවලට අමතර මෙය නිල සම්බාහන ප්‍රතිකාරයක් ද වන නිසා බොහෝ අමතර ලාභ සහිත ප්‍රතිකර්මයකි. කනේ රෝග සම්බන්ධයෙන් ලියා දක්වා ඇති පරිදි අත්පාවල ශරීරයේ වැදගත් සියලු ඉන්ද්‍රයන්ගේ නිල පිහිට ඇති නිසා මෙම මූත්‍රාවල ගිල්වා සම්බාහනය කිරීම කදිම හෙදකමකි රෝග නිවාරණ විදියකි මේ සඳහා ලොකු භාජනයකට දින හතක් පමණ පැසුණු මූත්‍රා මද රස්නයට රත්කොට වක්කරගන්න එසේ නැත්නම් එම පරණ මූත්‍රා පරිමා එකකට උණු ජලය පරිමා දෙකක් මිශ්‍රකොට මඳ උණුසුමට සකස් කරගන්න. අත්පා එහි ගිල්ලවා තබන්න. වරින්වර අතුල් පතුල් හොඳින් සම්බාහනය කරන්න. මෙලෙස අතුල්පතුල් සම්බාහනය කිරීම ඕ නෑම කෙනෙකුට අත්හදා බැලිය හැකි අතර ප්‍රතිඵල ගැන ඔබම විස්මයට පත්වනු ඇති. මේ සඳහා විශේෂයෙන් පතුල්වල අදාළ නිල දැක්වෙන සටහනක් විසි හතරන පිටේ දක්වන්නේ උනන්දුකාරකයක් වසේනි. ඒ සම්බන්ධ වැඩි විස්තර මෙහිලා සාකච්ඡා කිරීම අරමුණ නොවේ. අර්සස් ලිංගික පෙදෙසේ ආබාධ හෝ මලබද්ධය වැනි ආබාධ ඇත්නම්. එසේ මද උන්සුමට සකස් කරගත් මූත්‍රා භාජනයේ ගුද පෙදෙස ගිල්වා තැබිය යුතුය. එසේ ගිල්වා විනාඩි විස්සක් පමණ තවන්න. මූත්‍රා එහිම වේලෙන්නට හරින්න. මේ සඳහා ප්‍රමාණුවත් ලොකු භාජනයක් අවශ්‍යය. වැඩි මූත්‍රා ප්‍රමාණයක්ද අවශ්‍යය. දවස පුරාම පිටවන මූත්‍රා එකතු කර මෙසේ ප්‍රතිකාරය සඳහා සූදානංවන්න. ඉතිරිවන ධාවනය නිස්සබ්දම ගෙන ගොස් තමා ප්‍රිය කරන මල් පෝච්චයකට හෝ මල් පාත්තියකට දමන්න. එසේ නැතිනම් බෙහෙත් පැලයකට හෝ බෝග පාත්තියකට දමන්න. පැලවල කොළවලටත් සමසේ වැටෙනසේ ඉසහරින්නේ නම් සනික ප්‍රතිඵල සහතික කළ හැක. දින කීපයකින් එම පැළ ඔබට සුබ දර්ශනයක් ගෙන එනු ඇත. එමගින් ඔබගේ ස්වස්ථතා වර්ධනය මැනගන්න. මුක සෝධනය දත්වල සහ මුකේ ආබාධ සඳහා අලුත් මූත්‍රායොදා පහසු වේලාවක මුකය සේදීම පුරුද්දක් කරගන්න. නින්දට පෙර මෙසේ සෝදාහැර නිදාගන්නේ නම් බොහෝ ආනිසංසදායකය. උගුරේ ආබාධ සඳහා උගුර සෝදාලීම හෙවත්. මුකයට මූත්‍රාගෙන උගුර කුමුදාලීම කළ යුතුය. විදුරුමස් ආබාධ සහ දත් සෙලවීම වැනි ආබාධ සඳහා අඩුමතරමින් විනාඩි විස්සක්වත් මුකයේ මූත්‍රා තබාගෙන සිත ඉවතලන්න. මූත්‍රා ආලේපකොට සමසා හිස්කබල සම්බාහනය කිරීම. යට දැක් වූ පරිදි උපවාස කරමින් කල්ගිය රෝග සඳහා සහනය පතන්නන් විසින්. තම මුළු කයම මූත්‍රාවලින් පොගවා හොදින් සම්බාහනය කිරීම උපවාසයෙන් ලබන ආනිසංස වඩා ශක්තිය කරවනු ඇත. ශරීරය ඇතුළත පිටත යන දෙයාකාරයටම පිරිස්සිදුවක් ඇතිකරගෙන දෙනු ඇත. අනතුරුව මද උුණු ජලයෙන් ඇඟ සෝදාහරින්න. සම්පූර්ණයෙන්ම ඇඟට උඩා ගැනීම සඳහා වේලෙන්නට හැරීම වඩාත් පලදායි නමුත් ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීම සාමාන්‍යයෙන් විරලය. එම නිසා මෙසේ සෝදාහැර අවශ්‍ය නම් ඇඟ ගල්වනයක් යොදා සාමාන්‍ය කටයුතුවල නිරත විය හැක. ඉතිරවන ද්‍රාවණය ප්‍රියකරන පැළියකට පෝරපින්ස යොදන්න. පොදු සාරීරික රෝග සඳහාත් විශේෂයෙන් සමය සියලුම රෝග සඳහාත් මේ අනුමතයි. ඉසේ ඇති ඉස්හොරිසා අනෙකුත් කෙස් සම්බන්ධ ආබාධ සඳහා හිස් කබල මෙසේ මූත්‍රාවලින් තෙමා සම්බාහනය කරන්න. කිසිම සමම් වර්ගයක් හෝ සැම්පු වර්ගයක් සමට නදන්න. ස්වභාවික හිස ගල්වන හා ඇඟ ගල්වනයක් ඒ වෙනුවට යුදාගන්න. ආහාර විහාර මනෝ ව්‍යාපාර විදි. සියලු අත්හදා බැලීමට කලින් මෙම කොටස කියවා තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාවත් කරන අතරවාරයේ වෙනත් කිසිම බේතක් ගැනීම නොකළ යුතුය. එසේ ගතහොත් එම බෙහෙත්වල ඇති අගුණ රසායනික දවිය මූත්‍රා සමග නැවත ශරීර ගතවීම සිදුවන නිසා අනවශ්‍ය සංකීර්ණතා පැන නැගිය හැක. නමුත් හෝමෝන වර්ග අඩංගු බෙහෙත් හෝ විටමින් වර්ග ගන්නා අතරවාරයේ ස්වමූත්‍රපානයට ගැනීම වරදක් නැත. හෝමෝන සමතුලනය සඳහා මෙවන් අවස්ථාවල සතිමත් වන්න. අත්හදා බැලීම් සඳහා අවශ්‍ය නම් එවන් අවස්ථාවල බාහිර ආලේප වශයෙන් පමණක් සුව මුත්‍රා යොදාගත හැක. එය වඩා ආරක්ෂාකාරීය. එලෙස ಗುಣ අධ්‍යක ක්‍රමයෙන් බාහිර වේත් අඩු කර ගත හැකිනම් පමණක් එම අමතර වේත් නතරකොට තම මූත්‍රා පානය සඳහා යොදාගත හැක. එසේ කෙලින් බෙහෙත් නතර කර නැහැකිනම් ප්‍රථමයෙන් ආයුර්වේදයෙන් ස්වභාවික බෙහෙතකට මාරුවන්නයි. එවන් ස්වභාවික බේත් ගන්නා අතරවාරය නම් මෙය පානය කලාට වර්දක් නැත. එයින්නම් ශ්‍රතිකාරයේදේ අහිතිකර බලපෑම් ඇති නොකරයි. එලෙස මෙම ක්‍රමයට මාරු කළ පසු දිකින් දිගට එසේ කරගෙනයාමේදී. විවිධ සාරීරික අපහසුතා මතුවිය හැක. එම අපහසුතාද රෝග හෝ රෝග ලක්ෂණ ලෙස වරදවා වටාගත හැක. මෙසේ අපහසුතා මතියීමට හේතුව නම් මෙම ප්‍රතිකර්මය නිසා මෙතෙක් ශරීරයේ තිබූ අපද්‍රව්‍ය වසවිස පිට දැමීමට පටන් ගැනීම බව මුලින්ම වටහාගෙන තිබීම අවශ්‍යයි. මෙතෙක් වාර්තාවිත් ඇති තොරතුරු අනුව මෙහිදී කුෂ්ට දහඩිය දැමීම සැරව බිවිලි දැමීම බඩුපුරල්ලීම වමනගති පහලීම හිසරදේවැනි ලකුණු දැක්විය හැක දෙක පනසය. මේවා පෑ කීපයක් හෝ දින කීපයක් පැවති ඉබේතම පහවී යනු ඇත. ඒ සඳහා බියවිය යුතු හෝ ප්‍රතිකාරසාය ආයුතු නැත. ප්‍රතිකාර ක්‍රමය නතර කළ යුතුද නැත. දරා ගැනීමට වැරිතරම් බරපතල නම් පමණක් ප්‍රතිකාරය නතරකොට ශරීරයට විවේකයක් ලබා දෙන්න පසුව නැවත පටන් ගන්න. ආහාර ඔබගේ එදිනෙදා ආහාර වේල සෞඛ්‍ය සම්පන්න ස්වභාවික එකක් නම් මූත්‍රාවල කිසිම අපූලගතියක් හෝ රසයක් නොදැනෙනු ඇත. එම නිසා එය ඉතා හොඳ පරීක්ෂාවකි. ඒ සඳහා ගතයුතු නොගැතයුතු ආහාර ගැන හොඳ විස්තරයක්. ශිවම්බු කල්පවිදි ස්ලෝක අංක එකසිය හතර එකසිය පහසා එකසිය හය බලන්න. සාමාන්‍ය වසයෙන් අලුත් එලවලු පළතුරු නිවුඩු සහිත ධාන්‍ය ඇට මදවර්ග බෝංචි මීපැණි කිරි ආහාර නිස්පාදනය යන මේවා සප්පාය ආහාර වසයෙන් සලකන්න. මස් මාලු කිරි ආහාර ආදිය අඩුතරමට හොඳයි. අම්ලකාරක ආහාර වර්ජනය කරන්න. අධික ලුණු මිරිස් ඇඹුල් ආහාර අගුණයි. මධ්‍යසාර දුම්කොල දුම්බීම අධික කෝපිපානය අගුණයි. විහාර මෙම ක්‍රම සාර්ථක ලෙස දිවිහිමිකොට ක්‍රියාවක් කළ හැක්කේ විවේකී විහාරි යෝගාවචර කෙනෙකුටමය. අනෙකුත් අය මේ සඳහා අත්හදා බැලින් කරනු ඇති. යම්යම් ප්‍රතිලාබත් ලබනු ඇති. නමුත් මුඛ්‍ය බලාපොරොත්තුව නම් විවේක විහාරී ජීවිතයක සාර්ථකත්වයම විය යුතුය. ගිරිමානන්ද සූත්‍රය දැක්වෙන පරිදි සාරීරික ආබාධ පිළිබඳව සලකා බැලිය යුත්තේ විවේක බුද්ධියනි එනම් ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනවෝ ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා uppajjanti සෙය්‍යතිදං අංගුත්තර නිකාය වෙලුම 6 පිටුව එකසිය අනූහය. ආනන්දේනී මේ සස්නෙයි මහන අරණ්‍යවලට ගියේ වේවයි. ෆෘක්මුලට ගියේ වේවයි. සුඥ්ඥාගාරයට ගියේ වේවයි. මෙසේ සලකත්. බොහෝ දුක් ඇති මේ කය බොහෝ ආදීනව ඇත්තේ. මෙසේ මේ කයේ විවිධ ආබාධය උපදනාහ ඔවු කවුරහුද යත්. මනෝ ව්‍යාපාරහෙවත් ආධ්‍යාත්මය දේශනාවේ මෙම බෙහෙත අනුදැනවදාරා ඇත්තේ උපසම්පන්න භික්ෂුවකටය. භික්ෂුත්වයේ පරමාර්ථය සියල් දුක් ගෙවන් කර ලබන නිවනය. එම නිසා ආධ්‍යාත්මය නිතරම සීල සමාධි ප්‍රඥායන විසෙහි එල්බගෙන ඇත. එයින් මතු අන් අයගේ සුභසිද්ධිය හා ආධ්‍යාත්මික වර්ධනයද සැලකිය යුතු ඇත. භික්‍ෂෝක නොව්වත් මෙම මනෝව්‍යාපාරය ඇති අනෙකුත් යෝගාවචර ඇත්තන්ටද මෙහි ආනිසංස අත්හදා බැලිය හැක. එවන් අත්හදා බැලින්වලින්ද ලද උනන්දු කරවන්න සුළු අත්දැකින් බොහෝමයක් මේ වෙනටත් අප ලංකාවෙන්ම අපට දැනගන්නට ඇත. මෙම ප්‍රතිකර්මය තුළින් ඔබ යම්සුයක් අතිර ඇත්නම් එයි නයිසර්ගික ලහබය අනි වාර්යෙන්ම ආධ්‍යාත්මික වර්ධනය සඳහාම යෙදවිය යුතුය. එසේ නොමැතුව අනෙකුත් ලෞකික ආසාවන් සඵල කර ගැනීම විසෙහි මෙම ප්‍රතිලාභ අකැපය සංකීර්ණතා ඇතිය හැක Hindu වේදේපාමේ දක්වා ඇත්තේ රහසක් වශයෙන් මෙම භාවනාවට අත්වලක් වශයෙන් නිසි පරිදි ආහාර විහාර මනෝ ව්‍යාපාරවල පීඨා මෙම ප්‍රතිකාරය කරමින් එහි ප්‍රතිලාභ නැවතත් යහපත් මනෝ ව්‍යාපාර සඳහා යොදවන්නේ නම් මේ ආශිර්වාදයක්මය මෙම ක්‍රමය කෙලින්ම භාවනාව ඉදිරියට තල්ලු කරන බව සිවම්බු කල්ප විදි ශ්ලෝක නමේ හැටතුන හැට හතර ආදිය කියවීමෙන් වටහාගත හැක. චරක ආචාර්යවරයානු සිය සංහිතාවේ චිකිත්සා ස්ථානයේ පළමු අධ්‍යායේ එකොළොස්සන සිලෝවෙන් වෙන්. ආචාර රසායනය මෙසේ විස්තර කර. සත්‍යවාදීන මක්‍රෝධම් අධ්‍යාත්ම ප්‍රවනේන්ද්‍රියම් ශාන්තං සද්වෘර්ථ නිරතං විද්‍යාන් නිත්‍ය රසායනම්. ඇත්ත කියන ශ්‍රෝධ නොකරන මත්පැනින් හා අධික මෛතුනයෙන් තොර බරවැඩ නොකරන සාන්ත පියවාදී සතුටු සිත් ඇති වැඩි හිටියට ගරු කරන කරුණාවන්ත නිරහංකාර දාවලට නොනිදන රෑට නිදි නොවරන හොඳ සිතිවිලි ඇති ආධ්‍යාත්මක පෛත්‍රතාවකින් යුක්ත දිනනලඳ ඉඳුරන්න ඇති පුද්ගලයා නිතර නිතර රසායන සේවනය කරන්නේය ආචාර රසායනයෙන් දැක්වෙන්නේ සත් ආචාරධර්ම සාර්ධර්ම රාසියකි මේ සාර්ධර්ම හැකීමෙන් සිත පිරිසිදුවේ. ඉන් සිතේ ඇතිවන පුබුදුව ගතටද බලපායි. ආපි ද හැත්තද. නිගමනය මේතාක් සර්වඥන් වහන්සේ විසින් විනයක පිටකයේ හිලා අනුශාසනා කොට ඇති කරුණු මෙම පූතිමුක්ත බේසජ්‍යයට අදාළව ගෙනහැර දක්වන ලද අතර දැන් සූත්‍ර පිටකයේ සඳහන් උද්ෘතයක් දක්වමින් රචනය සමහන් කරන්නෙමු එනම් මජ්්‍යම නිකාය උපරි පණ්ණාසකයේ දැක්වෙන හතලිස් හයවෙනි මහා ධම්ම සමාධාන සූත්‍රයේ මෙලෙස දැක්වේ. සෙය්‍යතාපි භික්කවේ පූතිමුත්තං නානාබේ සජ්ජේහි සංසට්ටං. අතපුරිසෝ ආගච්චෙය පණ්ඩුරෝගී. තමේනං ඒවං වදෙය්යොම්. අමේ හා පුරිස ඉදං පූතිමුත්තං නානාබේ සජ්ජහි සංසට්ටං. සවේ ආකංකේ සිපිච තස්සතේ ජීවතෝහිකෝ නච්ඡාදෙස්සති වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන සුඛී භවිස්සති ඉති සෝතං ජීවතෝ සුඛී අස්ස පතූපමං භික්ඛවේ ඉමං ධම්ම සමාදානං වදාමි යදිදං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං මහණෙනි යම්සේ අරලු ඇඹුලු ඈ නන් බෙහෙදින් මුසුහුගෝ මූත්‍රෙක් වේද. එසඳ පාණ්ඩ රෝග ඇති පුරුෂයෙක් එන්නේ වේද. තෙල පුරුෂයාට මෙසේ කියද්ද එම්බා පුරුෂය. මේ ගෝමූත්‍ර නානා සයිසල්චයෙන් හනන ලද්දේය. කැමැතියෙහි නම් බෝ බොන තොපට වර්ණයනුදු ගන්ධයනුදු රසයනුදු නොරුස්නේය එහෙත් පානය කොට සුකිත වෙහි හේ එබස් සලකා බොන්නේ වේද මහණෙනි මම ප්‍රත්‍යুৎපන්න දුක්ඛ උද ආයති සුඛ විපාක උද යම් ධර්ම සමාදානයක් ඇද්ද මේ ධර්ම සමාදානය එබඳු කොට කියමි මජ්ජිම නිකාය 1 741 මෙම සූත්‍රයලහා බුදුපාණන් වහන්සේ ධම්ම සමාධාන හතරක් සංසන්ධනාත්මකෝ දේශනා කොට ඇති අතර. වර්තමානයේ දුක් දෙන නමුත් මතු අනාගතයේ සුකය දෙන ධර්ම සමාධානයට නිදසුනක් ලෙස මෙම පූතිමුක්තිය ගෙනහැර දක්වා ඇත. එහිදු පරිවර්තනයේ පුරුදු පරිදි දැක්වෙන්නේ පූතිමුත්ත යන්නට ගෝමූත්‍රයන්න නමුත්. විශේෂයක් ලෙස මෙහිලා දැක්විය හැක්කේ එම සූත්‍රයේ අටුවාව කෙලින්ම එය හුදු මූත්‍රාබව රිජුවම් පිළිගන්නා ස්වරූපයයි. ගෝමූත්‍රයයි විකෘත කිරීමක් සංකර කිරීමක් මෙහි නොදැක්වේ. මෙය ඉතා වටිනා සාක්ෂියකි අපේ රචනයට. මේ අනුව අපි යොමුවමු එයි අටුවාවට. පූති මුත්තන්ති මුත්තමේව යතාහි manussත්ථ භාවෝ සුවන්න වන්නෝපි පූතිකායෝ ත්වේව තදහු ජාතාපිච තරුණාච ලතා පූතිලතා ත්වේව මුච්ඡති ඒවං තංකනං ගහිතං තරුණම් පිමුත්තං පූති මුත්තමේව මෙයින් මෙතෙක්කල් විනය පිටකයේ සහ මෙම සූත්‍රයේ සම්ප්‍රදානුකූල පරිවර්තනය ලෙස තිබූ පෝති මුත්ත යනු ගෝමූත්‍ර බෙහෙත් යනුවෙන් හෝ අරලු ආදිය ගෝමූත්‍රයලා සම්පාධනය කරන ලද බේසජ්‍යයක් යන අස්වාභාවික පරිවර්තනය නැවත සලකා බැලීමකට ආරාධනයක් කෙරේ. ඒ වෙනුවට පූතිමුක්ති යනු සාමාන්‍ය මුත්‍රා යන්න අනිවාර්යයෙන්ම පිළිගත යුතු වනු ඇත යන්න යෝජනා කෙරේ. එසේම මෙම මුත්‍රා පදනම් කරගත් ප්‍රතිකාර ක්‍රමය අඩුතරමින් බෞද්ධ සමාජයේ හෝ සම්මතයක් ලෙස ප්‍රචලිතව තිබූ බවටද විශේෂයෙන් මෙම මහා ධම්ම සමාධානය දෙස් දෙයි. එම සූත්‍රයේ ටීකාව තවදුරටත් නිවැරදි විවරණයක් ගෙනේමින් මෙසේ සාක්ෂිදරයි. භූති මුත්තන්ති භූති සභාව මුත්තං තරුණන්ති ධාරාවසේන නිපන්තං හුත්වා උන්හං තේනස්ස උපරිමුත්තමාහ මුත්තංහි පස්සාව මංගතෝ මුච්චමාන කායු සමාවසේන උන්හං හෝති මජ්ජිමනිකාය ටීකාව චට්ට සංගායනා සංයුක්ත තැටිය හාරසියාසූ හතර පරිච්ඡේදය පාලි පද සහ අර්ථ අංක එක පූතිමුත්තන්ති පූතිමුත්තං යනු අංක දෙක පූති සභාවමුත්තං නොරුස්නා ස්වභාව ඇති මූත්‍රාය අංක තුන තරුණන්ති තරුණං යනු අංක හතර ධාරාවසේන ධාරාව වශයෙන් අංක පහ නිපන්තං හුත්වා උන්හං වැටෙනුයේ උණුසුම්ය අංක 6 තේනස්ස උපරිමුත්තමාහ එහිදු දවසේ මුල් කොටස මෙහිලා අදහස් කෙරේ අංක 7 මුත්තඤ්හි පස්සාව මග්ගතෝ මුත්‍රාවනාහි මුත්‍රාමාර්ගයෙන් අංක අට මුච්චමානන් පිටවන අවස්ථාවේ අංක නවය කායුස්මා වසේන කාය ඌෂ්ණය වශයෙන් අංක දහය උන්හං හෝති උණුසුම් වේ සාමාන්‍ය තේරුම මෙසේය. පෝති මුත්තං යන පාලි වචනයේ තේරුම නුරුස්නා ස්වභාව ඇති මුත්‍රා යන්නේ. එසේම තරුණං යනු මුත්‍රා ධාරාව පිටවන විට උණු උණුයම ඇති මුත්‍රා යන අදහසයි. එයිනුදු දවසේ මුල් කොටසමයින් කියවේ. මුත්‍රා වනාහි මුත්‍රා මාර්ගෙන් පිටවන අවස්ථාවේ කයේ උෂ්ණය නිසා උණුසුම්ම පවතිී. අට්ටුවාවෙයි දැක් වූ අදහස මෙයින් වඩා සජීවීව තහවුරු කරයි. කෙසේ නමුත් දැනට සමාජයේ විශේෂයෙන් සංඝ සමාජයේ ප්‍රචලිත ඇති ආකල්පයට අනුව අපගේ බෞද්ධ ඉතිහාසයේ යම් කලෙක කිසියම් ගුප්ත හේතුවක් අහේතුවක් නිසා පෝතිමුත්ත යනු අරලු ආදිය ගෝමූත්‍රේලා සම්පාදය කරන ලද බේසජ්‍යයක් ලෙස වැරදි අර්ථ කතනයකට අප යොමුව ගෙන ඇති බව සත්‍යයකි. මේ අනුව සමස්ත ජන විඤ්ඥානයම උඩු යටිකුරු වී ඇතිසේය. මෙම පෙරල්ලෙට වගකිව යුත්තෝ අනි වාර්යම සංග සමාජයම නොවන්නේද. මෙම අස්වාභාවික මෙම විකෘති අර්ථකථනය නිසා මෙම සුවිශේෂ මහෝසද අද කොන්වී ඇතිසේය. හුදු ඉතිහාසයක් බාට පත්වී ඇත. ආගමික විදියක් හෝ පිළිවෙතක් පමණක් වී ඇත. මෙම ප්‍රචලිත හිරිකිත ආකල්පයෙන් මිදී මෙම ප්‍රතිකර්ම ක්‍රමය නැවත යථාර්ථයක් කිරීමේ වගකීමද එසේම අද වර්තමාන සඟපුරට පැවරී ඇතැයි කීම විකාරයක් නොවේ. ප්‍රථමයෙන් සංඝ සමාජයෙන් නිවරදිව දැනුවත් කළහොත් එමගින් අනෙකුත් අදාළ ජනකොට්ටාස සුමකට බැසිනු නොවනුමානය. මේලා බලාපොරොත්තු දනවන ආසන්න ජනකොට්ටාසය වන්නේ දැනටත් සුපේසල් ශික්ෂාකාමි සංඝ සමාජය යටතේ භාවනාවට එළවී සිටින යෝගාවචර ගිහි පිරිසයි. මීළඟට මේ නව අර්ථකථනයට සාදරවන්නේ ආයුර්වේද රසිකයෝය. එතුළින් වඩා සීග්‍ර ප්‍රචාරණයක් පොදුවේ සමාජයට පියුසෙනු ඇති. ඔවුන් ක්‍රමයෙන් අදාළ ක්‍රමවේද යළි පණගන්නවා අමිල සේවයක් මගින් ජාතික මට්ටමින් ස්වස්ථතාව ගොඩනගනු ඇති. විශේෂයෙන් මෙහිලා සඳහන් කළ යුත්තක් වන්නේ මෙම සූත්‍රයේ විස්තර කරන පරිදි විවිධ වන අවසදවර්ග මිශ්‍ර කර ඒ ඒ ආබාධවලට ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් ගැන මෙහි සඳහන් වෙතත්. එවන්නක් මෙම රචනය දක්වා ඇති ප්‍රමාණයට අමතරව ත්‍රීපිටකයේ අනකුත් කිසිම තැනක සවිස්තරව නොදැකිය හැකි බවයි. අටුවා විස්තරයට අනුව යමින් අරලු නෙල්ලි වැනි අවසද මෙහි නිදසුන් ලෙස දක්වා ඇත. කෙසේ නමුත් මෙම රචනයේද දක්වා ඇති පරිදි සාමාන්‍ය මූත්‍රාවලින් සුලබව ලබාග ඇත හැකි දැනටමත් අත්දැකීම් ඇති ප්‍රදේශයට සාදරව තවතවත් හුරු කරගත් පසු එවන් අතිරේක අංශ විවිධ ප්‍රතිකරණකම ඉන් ඉස්මතු වීම ස්වභාවිකවම සිදුවනු ඇත. මක් නිසාද යත් මෙය පූර්ණ කාලීන ජීවිත පර්යේෂණයකි. බෞද්ධ නොවන අනුකුත් සම්ප්‍රදායන් තුළ පවා දැනට පොදුවේ භාවිත බටහිර වෛද්‍යකමේ ආදීනව දැකීම නිසාද දැනටමත් මෙම විසෙහිලා උනන්දුවක් මතුවී තිබේ. ආයුර්වේද වෛද්‍යරු මේ ගැන වඩවඩාත් අවධානය යොමු කරත්වා උදාහරණයක් ලෙස මේ පිළිබඳව හින්දුවේදයේ දමර් තන්තහි අත්‍යන්ත දේව රහසක් ලෙස දැක්වෙන ශියම්බු කල්ප විදි සෝකවලට අනුව නම් ඉතා සවිස්තරව හා ක්‍රමාණුකූල ක්‍රමවේදයක් සජීවීව ඉදිරිපත් වී ඇත බෞද්ධ ඉතිහාසය තුළ යම් කාලයකදී සිදුව ඇති මෙම විකෘති අර්ථකථනයට හේතුව සොයායෑම ඉතාමත් රසවත් ගවේශනයක් වනු නොවනුමානය. එයිලා මෑතකදී වඩාත් ජනප්‍යභාවට පත් බටහිර වෛද්‍රක්‍රමය සම්පූර්ණයෙන් වගකිව යුතු නැති බව සත්‍යය. නමුත් එවත් සංකර ආකල්ප දරන්නන් විසින් දැන හෝ නොදැන කළ මෙම අවාසනාවන්ත පෙරලියෙන් වැඩිම ආර්ථික වාසිය අත්කරගත්තේ නම් බටහිර වෛද්‍ය ක්‍රමයයි. අද අපි ජාතියක් වශයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය නම් එම භයානක අස්වාභාගික පුරුද්දට ඇබ්බැවී ඇත්තෙමු. මෙම මූත්‍රා ප්‍රතිකර්ම ක්‍රමය නැවත හිසයිසවීමේදී එම ඇබ්බැහියට පත් අයගෙන් හා එමගින් තම ලාභ තර්කර ගන්නා අයගෙන් එල්ලවිය හැකි අනදර බොහෝ විය හැකි බව අමතක කළ යුතු නැත. මෙම ක්‍රමයේ ව්‍යාප්තිය සලකා කටයුතු කිරීමේදී වැඩි ආයාසයක් ගත යුත්තේ එම නරක ඇබ්බැහියෙන් මුදවා ගැනීම එතරම්ම දුෂ්කර කාර්යයක් වන නිසාය. කෙසේ නමුත් අත්හදා බලන සියලු දෙනා ලබන ආනිසංස ප්‍රමාණය නම් සුළුපටු නොවේ. එය මේ සඳහා ඇති ප්‍රබලම සාධකයයි. මේ කරුණු සලකා මෙම නැවත හඳුන්වාදීම ඉතාමත් ප්‍රවේශමෙන් මෙම ක්‍රමාණුකූලෝ කළ යුතුය. මෙලෙස පූතිමුක්ත බෙත යථාර්ථයක් වාට පත්කරගතහොත් වර්තමානයේ ඉවාගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් වන ඒට් ස්රෝගය හෙවත් HIV වෛරසය කුරුළු උන වසංගතය වැනි මර්ධනය කිරීමට බැරි බවට සම්මත විශ්වගත රෝග තත්ත්වයන්ට මුහුණදීම අපහසු කරුණක් නොවනු ඇත. එදාට කැමතිනම් බෝ පානයකොට සුකිත වේහි යන බුද්ධ ආරාධනාව සමස්ත ලෝකයටම අපි පොදුවේ කරමු. මූත්‍රා සඳහා විවිධ නම් පෝතිමුක්ත මූත්‍රා පැසුණු මූත්‍රා water of life ජීව ජලය අමර් අමුෘතය අමරෝලි අමුෘත්‍ය සධාලන ක්‍රමය ස්වමූත්‍රා ස්වකීය මූත්‍රා ස්වම්භූ ස්වකීය ජීවජලය සිවම්භූ සිව දෙවියන්ගේ බද්‍රජලය නරදිය නරයින්ගේ ජලය නරිජ්‍ය නරදිය තන්නට විවහාරයක් සුළුදිය ගැමි විවහාරයක් මෙයින්ස් බිඳීගිය පද ලෙස හුලිච්ච හා හුච්ච යන පද දැක්විය හැක. නරමූත්‍රා නරයින්ගේ මූත්‍රා මානව මූත්‍රා මානවයාගේ මූත්‍රා විස ඝන විස නාසකයක්. පසුවදන පූතිමුත්ත භේසජ්ජය බුද්ධ බේත උඩ ඊරියගම ධම්මජීව භික්ෂුව මහණෙනි යම්සේ අරලු ඇඹුලු ඈ නන් බෙහෙදින් මුසු ගෝමුත්‍රයක් වේද එසඳ පාණ්ඩු රෝග ඇති පුරුෂයෙක් එන්නේ වේද තෙල පුරුෂයාට මෙසේ කියද්ද එම්බා පුරුෂය මේ ගෝමූත්‍ර නානා බේසජ්ජයෙන් හනන ලද්දේය කැමතියෙහිනම් බෝබොන තොපට වර්ණයෙනදු ගන්ධයෙනෙදු රසයෙනෙදු නොරුස්නේය එහෙත් පානයකොට සුකිතවේහි හේ එබස් සලකා බොන්නේවේද මහනෙනි මම ප්‍රත්‍යඋප්පන්න දුක්ඛ වූද ආයති සුඛ විපාක වූද යම් ධර්ම සමාදානයක් ඇද්ද මේ ධර්ම සමාදානය එබඳු කොට කියමි. මජ්ජිම නිකාය වෙළුම එක පිටුව හත්සිය හතලිස් එක.